පැයකුත් විනාඩි 10ක් 15ක් පමණ කාලය ගත කරලා තියෙන ධර්ම දේශනාව සඳහා මම කැමති ඉදකන් දවස්වල වගේ මේ කියන ලද කොටස් සම්බන්ධව කිවිස් කළ යුතු ප්‍රකාශන මුදස්වාක විවේචන කියන කර්මාකල ඉස්පත් කරන්න. මම හිතන්නේ ඕනේ නැති දෙයක් කියලා දුන්නා. Thank you. නැත්නම් මේ කටු විචාර අවශ්‍ය නැහැ නේද? ඇඟට දෙනවනේ කියන බණ අහන්න. නෑ සර්. ඇඟට දෙනවා. සාමද කියපු දේ අපි පිළිපද. අපිට අවශ්‍ය විකක් විචාර අවශ්‍ය නැහැ. ඕක නැති වුණාට තියෙන්නේ ඕක තමයි අසු කරන්නේ ඕක තමයි දැනගන්න. මේ විකක් භාවනා කරන භාවනා අනකන්පත් භාවනාවේ ඉවර වෙලා නිකන් වෙලා ඒ කාලය තුළ ඒ ඒ සිතුවිලි වලින් ඈත් වෙනවා. අදුගානේ දැනගන්න ඕනේ වැඩි වෙලාවක් මං ඉන්නේ මේ අවුල්ජාලේ. මේ කැලේ මේ මේ මේ නඳු කැලේ රින්ගක් ඉන්නේ. විශාල කැලේ කොන්නේ නඳු කැලේ වෙලා ඉතින් යන්නේ නැවක් දන්නේ නැහැ. කවුරුත් කතා කරනකොට මේකටම අනුකම්පාවක් කළ යුතු නැද්ද දන්නේ මොකද එයා කතා කරන්නේ අනුකම්පාවක්. ඒක කොහොමද දැනගන්න ඕනේ මේ අනුන්ගේ මන්සේ යුනිවර්සිටි කියනවා කියන්නේ දැන් මේ පරණ ගුණයි කරත් ඒකෝන දැන් මේ ගමෙන් ගන්නවා බිස්නස් කරන්නේ නැහැ කියන්නේ කරගන්න. පරණ ගුණයි කරත්තේ මම දැන් නිකුල්ලා ඉන්නේ ඒකේ බෙහෙ කංශබා බිස්නස් දැන් කරන්නේ. ඉතින් ඒකට එන්නේ කියන්නේ හරිව බොහොම නිකන් අරගෙන කලකන්න ටිකක් අරගෙන එහෙම නැතුව මේ ගමන යන්න බෑ. ඉතර බයල් දේවල් ගොඩක් බලාගත් කොහෙන්ද? භාවනා කරනකොට නිසක් ගැන එන්නේ නැහැ කොහොමද? ඒ වුණාට භාවනාවට වැඩිවර වුණාම ඊට පස්සේ අර ජීවිත භාවනා කරනකොට භාවනා කරනකොට එන හිතවිලි දිහා බැලුවොත් සීතනාගත හිතවිලි කාම රාග පිටිගේ හිතවිලි වගේ දේවල් නැති නිසා inner thoughts ලජාව. නිකං චේන නිකං මේ proliferating thoughts එකක් මේ හැවෙන්නේ. මොකහාකරි එකකින් අර ප්‍රධාන දෙයක් නැත්තම් ඉතින් මේ ක්‍රියාවට පේන්නේ මෙව නිකන් බොහොම හොඳ. බැලුව ගන්නකොට රුදු පහට තමයි පේන්නේ. මේක තමයි එන්නේ. නමුත් මෙවුවා මේ භාවනාවෙන් හිත ලුහුටවනවා. ක්ෂණ සම්පත්‍ය පන්නන බව කියන්නේ කියොත් අපි හිතනවා මේක too much කොහොම නම් කරලා බෑ අපි ටිකක් මෙවුවා ටිකක් අසුරු කරගෙන යන්න ඕනේ කියලා හිත නිකන් මේකේ මීරියාවක් දකින්න හිතනවා සදාචාරයක් කියලා හිතලා. එහෙම නැත්නම් මේ අනුකම්පාවක් ගැන හිතලා. ඒකේ දෙන්නේ සිහිය තලයේ සිහිය දැල්ල මොට්ටේ. අධිසානස් භාවනා කරනකොට මම හිතුවා මේ අපේ ධම්මදේශනාවේ වැස්සීමේ රේන් කෝට් එකක් ගෙන හැදුවා මොකද ඉතින් මම අර ඒ යනවා මේ යනවා ඔක් ගැන හිත ගන්නාගේ මතු වෙනකන් ඉති අහන්නේ මම මම කන මම හුවේ ඉතින් මොකද දෙයක් තමයි කියන්නේ <laughs> ඇත්තටම ඒක පිළිබඳව ඒ ඕකේ තියෙන ඕකේ තියෙන විෂ ඒක තියෙන විෂම භාවය මේ අනුන් කර අනුකම්පා කිරීම කියන එක විෂම භාවය හොඳට කතා කරන බර්ටන් රසල් එයා කියනවා මම ඇත්තට මේ කතා කරන්නේ කිසි කෙනෙකුට විඳවන්න දෙන්නේ මහත්තු කරුණු කරන්න. ඒ කතෝලික ආගම හෝ මුස්ලිම් ආගම හෝ ජූස් ආගම ගත්තොත් ඒ ආගමේ කියලා තියෙනවා තව මිනිස්සෙක් කොහොම හරි දේව භක්තිකෙක් වඩපත් කිරුවොත් ඒකේ මනසට කරන් තියෙන ලොකුම ලොකු වටිනා දෙයක් ඒ වගේම උඹේ ජීවිතේකට කරන ලොකුම දෙයක් ඒක නිසා ඔබ දෙයයන් ආශ්‍රිතගේ ප්‍රධාන වශයෙන් දකුණු පැත්තේ ආසනයක් ඔබට හම්බ වෙනවා නිසා අනික් මිනිස්සු ඉන්නේ මේ මිනිස්සු ම්ලේච්ඡයි. බාබරි කොහොම හරි දේව පැත්තට ගන්නේ. ඉතින් එහෙම තමයි මේගොල්ලෝ ලංකාවට ආවේ. ඒල බලනකොට ඉතින් ඇත්ත තමයි අපි එක්කෙනෙක් කරන්න දේවල්. ඉතින් ඒගොල්ලෝ මැවීමක් මේ මිනිස්සුන් කියන්න පටන් ගත්තා. උඹලා ඉන්නේ මහා පුදුම කාලකන්ණි සත්‍යයක. කොහොම ම්ලේච්ඡයි මේ ස්වර්ග රාජ්‍යයක් තියෙනවා. ඒක නිසා ලොකු අනුකම්පාවකින් කතා කරා මිනිස්සු ගැන අපි උඹලට මේ දෙන්න හදන්නේ මේ ස්වර්ග රාජ්‍ය පිළිබඳ කණිඩක්. ශ්‍රී ලංකාවෙන් 104ක් ආවවද? එතකොට මේ මිෂනරි වර්ක් කියන එක අපි කියන්නේ ඒ මිෂනරි වැඩේදී මනුස්සයෝ දන්නේ නැති දෙයක්. මනුස්සයෝ දැනන සුවසේ ජීවිතේම. ඒකට හේත දන්නේ නැති ස්වර්ග රාජ්‍යයක් බබලා. ඒ ස්වර්ග රාජ්‍යයට යන්න මම තමයි මැදිහත්කාරය. මම තමයි මැදිහත්නේ සමායලකට එන්න කියන එක. ඒක වචන දෙකකින් ඉතර කරනවා බර්ටන් රසල් වෙස්ටර්න් ඉන්නවා. තිබුල් කමිලු හේලක්. ඒ මිනිස්සු දන්නේ නැති දෙයක් මමලා. එනසන් කියන මේක මම ලේසියට වැඩ කරලා දෙන්න. මං ආවේ ඒකට තමයි කියලා. ඊට පස්සේ මේ මිනිස්සු කවදාකවත් හිතුනේ නැති කොහොමද හරවලා දැම්මට පස්සේ මේක විතර මිනිස්සෙක් විසින් මිනිස්සුන්ට කරන්න පුළුවන් වෙනත් අපරාධයක් මට හිතා ගන්න බෑ කියන එක. තව කෙනෙකුගේ ජීවිතේට මේ තරම් සිංහිදට ඇඟිලි ගහන්න හදනවා දයාව කියන මාතෘකාවයි. අපි හිතනවා මේ මනුස්සයා දැන් බ්ලේක්යි මේ මනුස්සයා කොහොම හරි කරලා ඇත්තට මේ මිෂන් එක වැඩ කරන මිනිස්සු හරි කැපවීමක් කරනවා. මොකද ඒගොල්ලෝ හිත තියෙන මිත්‍යා සංකල්පය. රාජ්‍ය ගෙවන ලංකාවට ඇවිල්ලා ලංකාවේ සම්පූර්ණ සිංහල භාෂාව ඉංග්‍රීසි ඩික්ෂනරි ශබ්දය. දැන්වත් කියන ඒගොල්ලෝ හදපු ඩික්ෂනරි තමයි උදාහරණයක්. ඒ තරමට මහන්සිලා කියවුවා ලොකු කැපකිරීමක්. සෑමෙන් දීමේ සංස්කෘතිය මොකක්වත් නැත්නම් ඔක්කොම පාවිච්චි කරන්න කියවුවා. කරලා අන්තිම මොකද කරන්න හදන්නේ උඹලා ගැන අනුකම්පාවෙන් මම මේ කරන්නේ මේ දේව ආගම උගන්වන්නේ නමුත් අපි ළඟ තිබුණත් එක බලනකොට ඒක සිදුවේ ඉන්ෆීරියර් එකක් තමයි උගන්වන්නේ ඒක පිළිබඳව කියනවා ඒ වර්තන් දසු මේ කැතලික් චර්ච් එක කරන මේ වැඩ තනි කර මේ පරානුද්යයි තපද්ගම්මික විකක්කයක් තමයි ලෝකෙට පෙන්නන්නේ පින්නගෙන යටින් යන්නේ මොකද්ද ඒ මොනසෙත් කන් වෙරිෆයි කරගත්තේ නැති මවාගත්ත අනුකම්පාවක් ඇති කරගත්ත කිඹුල් කල්ප හෙලාගෙන යන ගමන. මේක මිනිස්සෙක් විසින් තව කෙනෙකුට මොකද උත්තර කියන්නේ. බුදුරජාණන්සේ කවදාකවත් එහෙම දෙයකට අනුකම්පා කරන්නේ නැහැ. උදව් කරන්නේ නැහැ. කියන්නේ පුළුවන් තරම් මේ මිනිසුන්ට සම්මා දිට්ඨිය ඇති කරලා ඊට පස්සේ ගන්න සීදුක වෙන්නේ. ඒක නිසා ඒ ඕනම කෙනෙක් හිතනවා නම් මම තව කෙනෙකුට මේ මානසිකත්වයට බලපාන කලපෑමක් කරන්න හදනවා කියලා. මම කියන්නේ ආයේ ගොඩ එමනක් නැහැ සංසාර. ඒක ඉතින් ආයෙ තමයි ලොකුම කොක්ක. නිසා හිතන්නේ මේ සෑම කෙනෙකුටම මට වගේම දැනුම තියෙනවා. මට වගේම තින් තියෙනවා. එයා ඇවිල්ලා ඇහුවොත් දැකීලා බෑ කියලා උදව් කරනවා. අහලා උදව් කරන්න හදනවා කියලා කියන්නේ මම ආයෙනේ වැඩිමක් තමයි. වංචනික දෙයක් නයි. මොකද අපි හිතන්නේ නෙවෙයි මේ ඒ මනසට තේරෙන්නේ අපි යාට උදව් කරන්න ඕනේ. ඒක නිසා ආරාධනාවක් වෙනකම් එයා විල කතා කරනකම් ඇයි මම මොකෙන්ද භාවයට එජ් එකෙන්නේ කියලා කතා තවකට කියන්නේ අනුකම්පකම් කොහෙන්ද එජ් එකෙන්නේ මම සුපීරි කියලා එකද නැත්නම් ඉඳලා මම දන්නවා මට පුළුවන් මම මට යමක්මක් තියෙන කෙනෙක් කියලා හිතන හිතිවිලි නිසා නෙමෙයි මේ නමුත් හොඳට මතක තියාගන්න දැන් මේ මහත්යයි මහයත සම්බන්ධයෙන් මම මෙයා ගැන හිතලා කියනවා. අර සීලේ මොකෝ සමාධිය මොකෝ ප්‍රඥාවේ සමහරට කියන මම ළඟ උදව් කරන්න කියලා කියනකොට එමගයි මේ වෙලාවේ මොකද ප්‍රතිචේතන කරන කැමති වෙයි. උන්ට භාවනා නොකරපු උනා කෙනෙක් උනත් තේරෙනවා මම අපේ අතේ ප්‍රශ්න. ඒකට භාවනා කරන්න ඕනේ නැහැ. ඒක නිසා පොඩි දරුවන්ට හොඳට තේරෙනවා අම්මලා තාත්තලා මොසියෙ. ශිෂ්‍යයන්ට හොඳට තේරෙනවා ගුරුවරයා උනාට වැඩිය chance එක ගන්නකොට. ලෙඩුන්ට හොඳට තේරෙනවා ડોක්ටර්ලා උනාට වැඩිය අතපය දානවා. ඊට පස්සේ හොඳට දෙනවා රජුගේ ඕනෑති බලය පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලෙඩුවත් ශිෂ්‍යවත් ළමයිවත් රටවැසියවත් භාවනා කරලා නෙවෙයි. ඒගොල්ලෝ තියෙනවා මේගොල්ලෝගේ පොලිටිකල් පවර් එකක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මට වැඩි එයාට හල්ලි කියන ඇත්ත තමයි. මට වැඩි ආට යමක් කරන්න පුළුවන් නැති තියෙනවා තමයි. ඒකේ ඕපවෙන් එකක් නැති යන්නේ කියලා. ඉතින් ඒ තරමටම අපි සදාචාර සම්පන්න නම් ඒ තරමට අපි ළඟ හැදියාවක් තියෙනවා නම් අපි කාගවත් අහකට පව අපේ ඇඟේ දාගන්නෙත් නෑ. හැබැයි ෆුල් ඇලර්ට් එකේම කවුරු ඇවිල්ලා ඉල්ලීමක් කෙරුවොත් උදව් කරා. අහලා උදව් කරනවා කියලා කියන්නේ ඉල්ලලා කන පරිප්පුවක්. ඇද්දගෙන නාන නෑමක් තමයි. ඉතින් මේක සාමාන්‍යයෙන් අහකී අමාසී මේ පෞල් කණයන් තේරුම් කළ වෙන්නේ. මොකද ඒ අත්තට හිතෙන්නේ මේක නිකන් මේ සදාචාර විරෝධී කියන. භාවනා කරන තැන මම හිතන සාමාන්‍යයෙන් මේක තඩමාරුවක් කරගන්න පුළුවන් වෙයි කියලා යුතු වෙනවා. මොකද නැත්තම් මේ ගමන කරන්නේ බෑ. ඒ කියන්නේ ගඟ පළල් වෙන පළල් වෙන ගමන පිළිගන්නේ. මොකද පටු වෙන්න පටු වෙන්න වේගයි. ඒක ලස්සනට ඒ කග්ගවිධාන සූත්‍රයේ ඒ වගේම තව සූත්‍ර දෙක තුනක මේ තේමාව විතරක්ම සරුවත් සංසේ කතා කරනවා. මාතංගණන් අච්චරාජය වගේ කඟ වෙනගේ සංඥාන් වගේ හැසිරියක්. එතකොට ඒකේ මොනම කමෙන්ට්වත් ගන්න බෑ. ඒක හරි අමාරුයි අතුන විපස්සනා කාර්ක පිළිකර කියන අර සාමාන්‍ය රේඩියෝ ගණක් කියන කිව්වොත් එහෙම අලි විනාශයක්. කාටත් අපි හොදි කතා කරන්න ගත්තොත් එහෙම උගලට විතර තේරුම් ගන්න බෑ මොකද විශේෂයෙන්ම ආගම බාරදාරකාරී කියාගන්න කට්ටියට ලොකු රීතිලක් වෙනවා අපි තමයි මේ රට කරවන්නේ අපි තමයි මේ මේ වැඩ කරනවා කියන කට්ටිය කියනවා ඒගොල්ලන්ට මේ මේ කුලන් හරියලා බලනවා සිත මේක පොලිටිකල් ඉෂුවක් කරගන්න එපා අනුංගල වනින්ද කාරණාවක් කරගන්නත් එපා තමන් කල්පනා කරන්න ඕනේ සංකල්ප විතක්ක මට්ටමේදී පරියන්කේදී කොහොමද වෙන්නේ කතාවේදී අනික් වැඩවලදී අරණේ මධ්‍යස්ථාන ඉන්නකොට කොහොමද වෙන්නේ ක්‍රියාකාරකම් වලදී එදිනෙදා ජීවිතයේදී අපි කොහොමද කරන්නේ කියලා බැලුවොත් සෑහෙන ජංගල් එකක් කපන්න පුළුවන් කපුවම තමන්ගේ ශක්තිය තමන්ගේ ප්‍රභාවය හොඳ යහ දෙයකට යොදවන්න පුළුවන් ප්‍රමුඛතාවයේ දෙන්න දෙයට ප්‍රමුඛතාවය දෙන්න පටන් අරගත්තට පස්සේ පැහැදිලිවම පයි සංසාරයෙන් අපිට එහෙනම් පරයන්සින් වෙන භාවනා කරනවා. මේ මාර්ගයේ කියලා විතරකාරයෙන් නැවෙන කොහොමද කොහොමද සමාධිය ලබන්නේ? ඒක හොඳ වෙන්නේ. හොඳ වෙලා ඒ සමාධිය තියෙන කාල කාලය තුලදී නෙවෙයිද අපි හිතක් විචාර කරන අවධානය යොමු කරනවා නැත්නම් සමාධිය ලබා ගන්න සමේ තියෙන මොහොතදී මේක විචාර කරනවා. සමථ භාවනාදී ඒකේ විචුත්තරයක් තියෙනවා. සමත භාවනාවේදී අපි පළවෙනි ධ්‍යානෙට ගියයි කියලා කියන්නේ කාමච්ඡන්දය ඒකාග්‍රතාවය මාර්ග ප්‍රතිපදිනවා. විහාසාදය ප්‍රීතිය මාර්ග ප්‍රතිස්ථාපනය කරනවා. එතනින් ගියාම විචිකිච්ඡාව විතක්කේ මාර්ග ප්‍රතිස්ථාපනය කරනවා. නිදිමත ਵਿਚාරය මාර්ග ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට උතුරු වෙන එක සුඛේ මාර්ග ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට අර නීවරණ පහ වෙනකොට දැන් සුදු පහක් තියෙනවා. කළු පහයි කළු රුදු පහක් ගත්තා. පළවෙනි ධ්‍යානයේදී අනිකුත් නිවිය මේ මෙව තිබුණාට මේ මේ ධ්‍යානංග පාන මේ කතා කරන්නේ මේ දේ කතා කරන ඉඳලා මේ දේ හිත දීලා නිවර්ණ නැති හිතේ ඉඳලා අටවචාඥාන නැත්නම් ආචාර්යමාලා කියනවා දැන් ධ්‍යානෙ නැගිටින්නේ. ධ්‍යානෙ නැගිටලා දැන් හිතපු ධ්‍යානය ආවර්ජනය කරලා බලන්නේ. දැන් හිතපු ධ්‍යානෙ කියවට කාමච්ඡන්ද විආවා තීන මිතු උද්දච්ච කුච්ච විචිකිච්ඡා නැහැ. ඒ වෙනකොට මගේ හිත ආගමුණටමයි යන්නේ විතක්කේ තිබුණේ අරමුණ. විචාරයේ තිබුණේ මම දැන් ඉන්නේ මෙතනයි කියන හැඟීම මට තිබුණා. ඒ තමයි ප්‍රීතිය තිබුණා. මට සුඛය තිබුණා මට ඒකාග්‍රතාවය තිබුණයි කියලා කල්පනා කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ගිහිල්ලා හිත අරගෙන ඒ හිතේ තිබුණ විතක්කය තමයි අරමුණට හිත නම්ව නම් තියෙන්නේ. එතන තැන් වලට නොගී. ඊට පස්සේ ධානයේ පිරිහිගෙන යනකොට දුර වෙනකොට මේ විතක්කේ අරමුණට විතරක් නෙවෙයි අන වල්පල් දේවල් වලට ගියා. කියලා විතක්කේ හැඟීම අපි බලන්නේ ධානයෙන් නැගිකලා වශී කරන දා. විචාරයේදී යන අරමුණ විමසා බලලා දකවාගේ ආනාපාන ධ්‍යාන මේක ආස්වාද මේක ප්‍රසවාස කියලා වෙන්කොට දැනගන්න විචක්ෂණ වුණත් තිබුණද නැද්ද? මේක ධානයේදී බලන්න බෑ. ධානයෙන් නැගිටලා තමයි එක එක එක එක ධානාංග පරීක්ෂා කරලා බලන්න. ඒ වගේම තමයි සමත භාවනාවේදී මේ මට්ටමට ගියා නම් නැගිටතර පස්සේ සුතමේ ඥානය සහ චින්තාමේ ඥාන වලින් තමයි අපි මේ ප්‍රමාණ කිතිල කරන්නේ. يعني ෆැක්ටරියක නිෂ්පාදනය කරලා නිෂ්පාදනය කරපු දේවල් ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් දිනවනේ බාහිරට කරලා ඉස්සෙල්ලා ඇතුළෙන්ම ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකක් කරනවා. ඒ වගේ තමයි අපි ඇතුළෙන්ම මේ වගේ මේ නවත් සල්කා බැලීමක් කරනවා. ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකක්. ඒකත් විපස්සනාවක් වගේ. හැබැයි ඒක ඔරිජිනල් එක නෙවෙයි. ඒක කපල කොට කරලා ක්වොලිටි කන්ට්‍රෝල් කරනවා. ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි ඒ ඒ භාවනා මිලවල වෙලා ඒ පරියන්කේ නැතිකට පස්සේ අපි හිතන්න ඕනේද අපිට මොන වගේ විචක්කද භාවනාවට වාදිනු සමාන හිතන්න ඕනේ හිතෙනවා හිතෙනවා සහන්තරයකට ගැහුවට පස්සේ ගානික පිළිද දෙයක් ඒ වගේ ප්‍රත්‍යක්ෂයක් આવොත් නම් පච්චක්ක සිද්ධා කියලා ඒකට අනුමාන සිද්ධාව කියලා එකක් වෙනවා. මේ ප්‍රත්‍යක්ෂ වෙලාවේදී අනික් වෙලාවට වැඩිය මයි ළඟ තිබුණ විශේෂය මේකයි කියලා. inferential knowledge, deductive knowledge කියලා අන්වේ ඥාන, අනුමාන ඥාන පහළ වෙනවා. හැබැයි ටික වෙලා ගියාම අනුමාන ඥාන සිතාමේ පැත්තට ගියාට පස්සේ හිත පිට ගියා වගේ අවුලකටපත් නැවතත් අපි ආය ප්‍රත්‍යක්ෂ කරලා ගන්නවා. දැන් නැවත නැතු මූල කර්මස්ථාන යොදවන්න. යොදවන්න යොදවන්න අනුමාන ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන අතර බොහොම හෙල්දි කියන ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගත් අනුමාන ඥානයක් යන සාකාලික සෞඛ්‍යයක්. ප්‍රත්‍යක්ෂ බහු කරන අනුමාන ඥාන ඉස්සර වෙච්ච ගමන් කාට් බිෆෝර් ද හෝස් කරත් ඉස්සර නොමනා පිළිපද කරනවා. ඒකදී යෝගාචරය එතන එතන නිකම් කඹේ ඇවිදින මනුස්සයා බැලන්ස් එක ගන්නවා කියන්නේ. ඒ පච්චක හිතාට බඳින අනුමාන සිද්ධාව අනුව කියනවා සද්දීය සිද්ධාවේ. අනේ බුදුරජාණන් වහන්සේ කොයි විදිහට මේක කරගන්න ඇද්ද? දැන් අපිට මෙච්චර කියලා දීලත් මේක අමාරු නම් කිසිම ගුරුවරයෙක් නැතුව, සීපසදායකෙක් නැතුව, ආරණ්‍ය සීනාසන නැතුව කොහොම කරන්න ඇද්ද කියලා බුද්ධාගිය අටසන් කෙරේ සද්ධාව පාරයි. දැන් අපිට පේන ටික මෙහෙමනම් මරණ වෙලාවේ කොහොම හිටියේ? අර අර ලෝකවල මේ මේ තැන්න ගියම කොහොම හිටියද කියලා අපි අත්දැකුණු නැති දේවල් පිළිබඳව සද්ධාවෙන් ඒ දෙයට ළඟා වෙන්න පුළුවන්කම එනවා පච්චක සිද්ධාව සහ අනුමාන සිද්ධාව හොඳින් වෙනවා පච්චක සිද්ධා අනුමාන සිද්ධා කියන දෙකම හොඳට භාවනා යනකොට නිකම් සම සම සම සම යන්නේ. යෝගාවචර බලන්න ඕනේ ප්‍රත්‍යක්ෂයෙන් පුළුවන් තරම් මේ ධෛර්යය දීගෙන යන්නේ ඒකට අනුමානෙ සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒ සංඥාතේ ඒ දැන් තමා ඒ භාවනා කරගෙන ඉන්නකොට ඒ එක අරමුණේ ඉන්නකොට ওই විතක්ක කිසිවිලි ආවහම නිදිමත නෙමෙයි එකපාරටම සරක් නිකන් අර ඒක ඩොක්ස් වෙනවා කියලා ඉබේ ඇති වෙනවා. එතකොට දන්නවා එතකොට දැනෙනවා මේ විතක්ක සිටිවිල්ලක් ආවා කියලා. ඊට පස්සේ ආයෙත් අර අරමුණට යනවා. ඒකර මම මුලදී ඒක නිදිමතක් නෙමෙයි ප්‍රාණනා කියලා ලුහුට ආයනවා ලිස්සා වැටෙනවා ඒක පාටක් කරපැනලා ආපහු එනවා ඇත්තට මේ ඒ ගැස්සීම නිදිමත වැඩිම නිදින් අවදි වීම තමයි ගැස්සීමක් කියන්නේ නින්දට යන්නේ ඇඟටමද ගැස්සෙලා ආපහු ඒකෙන් නම් ඩොක්කක් අයිනවා ඔන්න ඔබ පිටිකයි ඒකට බැලුවොත් ඊට චිත්තක්ෂණ කීපයකට ඉස්සලා රෝගීල හැබැයි ඒක ආපහු ආයෙ වැටෙනවා ආයෙ වැටෙනවා ජීවතාවක් කරනවා. ඉතින් ඒක අර අනුමාන පච්චක්ක දෙක අතර තාම නෑ. සුද්ධයක් නෑ. එහෙම ගියාට පස්සේ මේක හොඳට මේක එක අවධියක් භාවනාදී ගියාට පස්සේ Tamanට ඒ යන්න හදනකොටම අල්ලගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒ වගේම ගියයි කියලා ඉතර නොසැලෙන ඉතර තද ෂොක් එකක් ඉන්න තුමන්ටකට එන. තේරුණේ. මොකද මේ මොකද මේ ඉඳලා ඒක තමයි නිර්මාණය වෙලා. එනවා පුළුවන් ප්ලේ වගේ වෙලාවක හොඳට ස්ථිර කරගත්තේ නැත්නම් මොනිටර් කරේ නැත්නම් නිින්දට වැටෙන්න ඉඩ තියෙනවා. පශ්චාත්තාප වෙලා තමයි හිත වට ගන්න ඉඩ තියෙනවා. වර්ණ දෙකේ තියෙනවා. ඈ වර්ණ දෙකේ තියෙනවා අවස්ථාවක් නම් ඒ වෙලාවේ වගේ සංකාරයන් මේ තුනා වේදනාවක් ඊළඟට වෙන මේකෙන් අදහස් කරන්නේ දිනු වෙන අවස්ථාවද පිළිද මොකක් කළත් දිනුවක් එන්නේ නැහැ මේ වෙලාවේ තීන දේ නඩත්තු කරන්න විතරයි පුළුවන් වෙන්නේ දිනුවකට යන්නේ දිනුවට යනවනම් ඒ කැඩෙන අවස්ථාව පන්නන්න බැන්නුවට පස්සේ කපාගෙන බහිනවා එයා මෙතෙන්දී මේ ට්‍රක් එකෙන් පණින එක ට්‍රැකින් පැනල හොඳ දෙයක් නෙවෙයි. නමුත් අර මුලටම ස්පීඩ් කරපු වාහනයක ක්ලච් එක ස්ලිප් කරනවා වගේ ඒක සින්ක්‍රොනයිස් කරන්න බැරි වුණොත් ඒක තනික ස්ලිප් කරනවා. ස්ලිප් කළා ආය අල්ල. අන්නේ මේ වෙන්න පටන් ගන්නවා. ඒකවල තේරෙනවා නිකන් මේ අරමුණේ වේගයයි හිතේ වේගයයි අතර බොහොම සමානයි. හැබැයි එකක් වැඩි වෙලා යනකොට මේක ස්ලිප් කරලා තමයි ආයෙ ඩිස්ක් එක අල්ලන්නේ. ආයෙ ස්ලිප් කරලා තමයි අල්ලන්නේ. එහෙම නැතුව මේක සික්ස්මයි වෙන්න බෑ. මුක්ති වරුන් වගේ අන්දරන්නේ නැත්නම් මුක්ති එහෙම කීපතරයක් වුණාට පස්සේ ආයේ අරමුණ අල්ලගත්තම මේක හොඳට ඊට පස්සේ එනවා පොල්ලෙන් ගැහුවාගේ අවදියක්. ඒ ආය වෙලාදී වැටුණොත් බෑ මත් ඒක එක දවසක් මං කරුපේ මේ ටික වෙච්ච ඇති එහෙමම ලියලා කායරට කියුවා. ඉන්ටර්වියු එකදී බුදු වෙන්න කාලේ මම හිතන්නේ 94 95 දී වගේ මොකද බේරන්න බෑ මට. තේන් දෙනවා ආය නැගිටින දැන් ලැජ්ජාවේ බෑ. ඉස්කෝලේ යනවා ආය සමහරවිට හොඳටම පාස් ආය නැගිටිනවා. ඊට මම දුන්න හුල්ල කවුන්ට් එක. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ආවා මේ වගේ කුණකට සැලක් වැටලෙවලා පස්සේ නැගිටිනවනේ. ඒක බොහොම නැගිටලා. ඊට පස්සේ කොච්චර ලයින් මං කව ඊට පස්සේ පැය එක පැය භාගෙ පැය විතර යනවා. එහෙනම් ඒක අපේක්ෂා කරලා අරකට කනගාටු වෙනකොට ඔක යන්න ආරින්ද. ඊට පස්සේ අවස්ථාව හම්බුනට පස්සේ හිත වට ගන්න එපා. ඒකෙන් ප්‍රයෝජන ගන්න. එතකොට යනවා දුක ගමනක් යනවා. ඒක තමයි පැයෙන් නතර කරන්නේ. අරගෙනම යන්න ඕනේ. මෙහෙම දිනවලින් අපස්ථානේ ඉතින් මේ අවස්ථාව වෙනකොට අනිත් කසින් සපෝට් කරනවා. සමහරවිට දෙන්නේ සමහරවිට දෙන්නේ වැඩි වෙනවා. ශබ්ද ගොඩා යනකොට අපිට ඒක ගොඩක් බාධා. නැගිටලා ඵලයන් ඵලයන් ඵලයන් ඵලයන් කියලා. දැන් මේකක් කප්පුම ඒකට සංහාන අපේකට. ඒ නිසා ඒ නිසා භාවනා මන්ත්‍රස්තරණින් අරක් කටේ ලොකාය කියලා. ඉතින් කටයුතු කරන්න. ඒක මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මේත්‍රිකල ඔය වැඩ වෙනවා. දැන් මේ 9:50ට 10ට ගෙඩිය ගන්නවා පින්න පාටයක්. ඉතින් පින්න පාට යනකොට 9:55ට කට්ටිය ඇවිල්ලා කිව්වෙක ඉන්නෝ. ඊට පස්සේ වැඩි මානසික සාන්තිය අරගෙන ගියා. නෑ එක්කෙනෙක් හිටියේ නැත්තම් ඉතින් අනික ඔක්කොටම හැකයක් පස්සේ තමයි ලෙඩ වෙලා ගන්න ඉතින් මොකද දවසකට සැරේයි දකින්නේ. සර්පේ කාලා කුඩිය මැරිලා ගිහිල්ලාද නැත්තම් සිව්වරලා ගිහිල්ලාද මොකද්ද දන්නේ නැහැ. ඉතින් එතකොට අර ගමන බාධායි. ඉතින් ඊට පස්සේ අර මනස ළඟට යනකොට එක්ක මනස කුටියටලා බුදු ඉජත් බාව. ඉතින් ඥාන මනස යන්නේ මේ විනාඩි 5ක් යන ඩොට් ඩොක් ගාලා බහලා. මොකද මොකද කියලා. ඉතින් අර මනස ඇදලා කියනවා මට කලබල කරනවා. මම අද වෙන්න පාටි යන්නේ නැහැ. අයිති ඒක මම ලොකු නිවුස් එකක් ඒක. ඒ නිසා ලොකු සංකේත කියනවා එහෙම Taman තේරෙනවා නම් මට මේම භාවනා ඇවිල්ලා කිව්වා කාට හරි කියලා කියන්නේ කියලා මම කමාද බින්න වාද නරන් දීලා තියෙනවා. ඒකට මේ මනසේ අනුගාන සංඝයාරි කියනවා. ඉතින් වෙනකද දැන් ඔය දැනෙදී වලත් ඒක මොනවද කියලා මොනවද මට සමාජාට ස්කිප් කරන්න වෙයි ලන්ච් බ්‍රෙක්ෆාස්ට් එක. මට ලන්ච් එක ස්කිප් කරන්න වෙයි. එහෙම නැත්නම් මම ගන්නවා කොයි කො ගන්න බුද්ධිලක තියෙනවා. ඉතින් දිගට භාවනා කරා. ඉතින් ඒක රසකට මුදේ පහට පටන් ගත්තා මංසය නැගිටිනකොට 10 විතර. ඉතින් එයා වෙන රටකින් එයා වෙන රටකින් මහත්කම් කළා ඒක නෝන කෙනෙක් නම් බ්‍රෙක්ෆාස්ට් එක තාක්ෂණය. ඉතින් මං කෝවා ඉතියාගේ තියෙනවා. ඒ මට දැනුම් දීලා තියෙන්නේ යන්තම් නෑ මං හිතුවා ගන්න ඒ නිසා අපි කියලා කතා කරන්නේ නෑ කියලා. නම් මේ කියන්නේ ඒක නෙවෙයි. මේ කියන්නේ අර ඒ වෙලාවට නැගිටින අය එහෙම දිගට කෙනෙකුට ඉන්න තියෙනවා කියලා අනුකම්පාවකින් නෙවෙයි කටයුතු කරන්නේ. ඒක පාරටම මූත කොට ගලුවා වගේ වැඩපඩ ගන්න හත් වෙනකොට අර මිනිස්සයා වැටෙනවා. හැබැයි මේ මිනිස්සයා දැනගන්න ඕනේ. ජී. ඔය වගේ වෙනකොට හො කඩාගෙන පොඩ්ඩක් යන්නද ඔය. ඒක තමයි දුර්ලභම කියන්නේ. ඒක තමයි විද්‍යා සංකල්ප කියන්නේ. ඔබාසේගේ වේදනාව සම්පූර්ණ කියන්නේ ඉන්නේ අමාරුමයි මේක තමයි කරන්නේ. ඒක නිසා එතෙන් එනකන් අර ආධුනිකයෙක් මේ ප්‍රශ්නේ වල තරහ වෙන්න එපා. එහෙම එනවා අනිවාර්යයෙන්ම භාවනා මධ්‍යස්ථානයේ නිවන් දොරක් නෙවෙයි. නිවන් දොරක වෙන්න පුළුවන්, ගෙදරත් වෙන්න පුළුවන්, පොල් ගන්න ගමනුත් වෙන්න පුළුවන්, කොයි වෙලාවෙත් භාවනා මධ්‍යස්ථානයේදී අර යම් කිසි දෙයක අරන් දුන්නට ඒ වෙයිදි තියෙන්නේ මේ මධ්‍යස්ථාන රකින්න ටිකක් මිසක් මේක එක නනිවන් දක්වන්න හදන තරම් නෙමෙයි. ඉතින් අපිට හැම තැනම දාලා හොඳ තැන අල්ලගන්න ඕන. ආවට පස්සේ ඒ ගැම්ම ආවට පස්සේ අභිනිෂ්ක්‍මණය ගැන දන්නේ කන ඒ වගේ වෙලාවට මොන જાති වුණත් අරගෙනම යනවා. ආයෙ කතා කර කර ඉන්නේ. ඒ ධර්මයට බෝරණකම් තමයි ඒ ප්‍රශ්න තියෙන්නේ. ඈ? ශාසනය වශයෙන් සම්පූර්ණ වෙනවා තමයි මේ කල්පනා කරලා තමන් ආරාධනාවක් આવොත් මෙවෙන් තමල ගන්න එපා. අපි ලොකු සංසින්න කාලේ කිව්වේ යමක් කවුරු හරි ඉල්ලනවා කියලා කියන්නේ ඉතින් බැදිම තන්නේ මිනිහ කරන්නේ ආත්ම ශක්තිය තියෙන මිනිහ තව කෙනෙක්ට යන්නේ නැහැ. ඒක නිසා ඉල්ලීමක් කියන්නේ ඇඳිල්ලක් කියලා වරකට. ඉල්ලීමක් කියන්නේ ඇඳිල්ලක් කියලා. ඊට පස්සේ ලොකු සංසින්න සමහරවිට දුන්නේ නැතුවමත් අඬම ගතියක් ලෝකේ තියෙනවාද? එහෙම වෙනකොට ඒක දෙවෙනි ඇඳිල්ල කියලා තියාගන්න පුළුවන්. එනිසා මිනිස්සු අඬවන්න කයි. මොන්නම හේතු හරි කවුරු හරිලා ඉල්ලුවා නම් පුළුවන්කම තියෙනවා මේ ගන්න අපිට සංසාරේ උපදී සම්පatti තියෙන නිසා අද බය නැතුව දෙන්න පුළුවන්කම තියෙන එක දෙන්න. හැබැයි මේ තමන් විහිං ක්‍රියේටිව් වෙන්න එපා අනුන්ව ගෞරවය. ඒක තමයි වෙස්ට් ජීවිතය කියන්නේ. ඒ කියන්නේ අපි ව්‍යාපෘත වෙන්න හදන මොනවාද මොනවාද දෙයක කීප අවසෙන් පිසි ඊට පස්සේ අර නිකන් ඉන්නකොට ඖෂධත්තා වගේ ඒ මිනිස්සු තාපව වෙනවා පුළුවන්තරම් හම්බෙච්ච වෙලාවේ Tamange වැඩක් කරන පැත්තකටලා ඉන්නවනම් කවුරුත් යා රෙස්පෙක්ට් කරනවා නේ මං වැඩ කරන බව හැබැයි විවේකයක් දෙන්න ඕනේ එහෙනම් හැම වෙලාවෙම ඕපන් හිටියෝ ඉතින් අර මිනිස්සුන්වත් මේක කරගන්න බැරි වෙනවා මේ කවුද කියලා ඒ නිසා යෝග ජීවිතය හැඩ ගැහිගෙන ඉන්න භාවනාව විතරක්ම නෙවෙයි මේ සාමාන්‍ය බුද්ධිය නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව යොදවන්න ඕනේම එකක් තමයි තේපාදේ කියන්නේ කිසිම දෙයක් මේකේ නැතුවනේ. දෙතොරතුරු පද්ධතියක් තියෙනවා. හැබැයි තමන්ගේ භාවනා ඉතින් එනකන් ඒ තොරතුරු ගන්න දිරවන්නේ. වැටෙන්නේ නැහැ. හිතන්නේ ඒක මේ මේ අන්තවාමලකටම දැන් අදාළ දැන් ක්‍රීඩා කරනකොට තියෙන එකම එකම ගලන් කාටද දාන්නේ අද ගේම් ප්ලෑන් එක මේකයි කියලා තීරණය කරගෙන විසිරෙනවා. අර ගේම් ප්ලෑන් ගේම් එක යනකොට කියන්නේ නැහැ ඔයා කොහොමද ඔයා පැත්තට ඒ ඒ ඒ සංකල්පය මේක පල්ස් වෙනකොට මයිලෝපට තිබුණා. මම කිව්වා මේක මේ පටන් ගන්න කලින් අපි සම්මුතියට එන්නේ. ඊට පස්සේ ඒක කරගෙන යනවා. ඒක කියන්නේ අපි අපි වේගින් කරනකොට තරහ වෙන්නේ නැහැ. අපි මමත් ඇතුළත් මේ අපේ සිංහල ජාතියේ පිළිවෙලක් තියෙන පිටගියත් ඇතුළ ගියත් සමාජීය ඉරෙය මම මේ සාමික කියනවා නෙවෙයි. අපි සම්මුතියට මොකක්ද නෑ ඒක පළවෙනි ගැටලුවක් නෑ වඩපාරු කි. අන්න ඒව තමයි මේ අපි මේ කතා කරන්නේ. මේක කියන්නේ අපි නැතිලා යන එක නෙවෙයි. ඒ නැතිලා යන්නේ නෑ දැන් අපෝ මේ මහත් කියුවා වචන හතරයි කතා කරන්නේ. ගිවිස ගන්න වචන හතරයි නේද 10 තියා 100 උනත් කමන්නේ 100ක් අපි කතා කරමු එහෙමනම් 100ක් වෙනකම් ප්‍රශ්නයක් මේ එහෙම කරන්නේ නැතුව අපි හිතනවා මේ අපේ පුණ්‍ය බලය නිසා එහෙම කියනවා ඒක කැමති නැහැ අපේ පුණ්‍ය බලය නිසා ඕක හොඳට යයි කමක් හොඳට යන්නේ නැහැ ගොඩක් ප්‍රශ්න වෙනවා නෑ යන්නේ එක නොයන්නේ කොහොමද අනුගාන සම්මතිය ගැනීම නිසා සිත කැදන්නේ නැත්නම් සම්මතිය ගැනීම ඒ නිසා එහෙනම් කියන්න ඕනේ අපි වෙන සම්මුතිය වෙනස් කරනවා. ඒක කරන්නේ නැතුව මට මේක තියෙනවා කියන එක ඒ ජපනිස් සංකල්පයේ තියෙන්නේ endless discussion කියලා ස්ටේජ් එකක්. හැම කෙනාගේ මත ප්‍රකාශ කරන strong brainstorm. ඊට පස්සේ ඔක්කොම එකතු වුණාට පස්සේ ආයෙ නෑ commitments. දැන් මුලින් හොඳ discussion එකක් කරන්න ඕනේ endless discussion හැම එනකොටම pros and cons සාකච්ඡා කරන එකද. ඊට පස්සේ ඒකත් දන්න මේ මනසට මේ මතේ දිනවා. මෙයාට මේ මතේ දිනවා කියන දන්නවා තියෙනවා. හරි ඊට පස්සේ විශ්වාසය යනවා. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කල්යාණ මිත්‍රෙක් ලැබුණයි කියලා කියන්නේ භාවනා ජීවිතයේ ඉතින් වැඩි කරේ වගේ තමයි. අපි ඊළඟට ඒ මොහොතම වල කාණක්යක් උත්මපි බලාපොරොත්තු වෙනවා. ඒතර දැනදීන වලට වැඩි බලනකොට මෙහි හුඟක් හොඳයි. දැන් දිනවල ගුණේ හැම කෙනාම කනගාටුකමක් වුණා. කතා වැඩි කරනවා. කොහොමවත් කතා වැඩි. ඉතින් ඊට පස්සේ මට තියෙන රෝල් එක මොකක්ද කියන්නේ. දැන් සෝමරත් ගාන්ට වැඩි කී ගාන්ට අන්තිම කතාව කියනකොට හුඟා ගුණ ප්‍රකාශ කරලා ධම්ම ජීව කියන්නේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. ඔක්කොම කතා කරන්න පුළුවන් මේ පිළිගත් මත අපිට දෙයියන් බුදුන්ගේ හැමෝම එකක් කියකි. පිළිග කතා වෙයි. ඉතින් මේ පිළිබඳව ධම්ම ජීව ස්වාමීන් වහන්සේගේ අවසරය කොයි පැත්තට තියෙන කියලා මම දන්නේ නැති නිසා මම මොකක් කියන්නේ නැහැ. මොනවාගේ කැමැතිද නැද්ද කියලා. ඉතින් මම මොනවක්වත් වෙලා මම හිතන්නේ ඊට පස්සේ රික්සිටක් ආගෙන දෙනකොට සංවිධායකට බාර දෙනවා. මේ පිළිසගේ විනය පිළිබඳව කතා බහ පිළිබඳව ඒක හොඳට මම හිතනවා අජත් කරනවා නම් සිද්ධා පළවෙනි දවසේම ඇඳලා කිව්වා මෙන්න මේ ටික තමයි කරන්නේ නැත්තේ කියලා. ඒක හොඳ ස්ටාර්ට් එකක්. විශේෂයෙන්ම අපි එක එක රටවල් වලින් ඒක තමයි මම ආවට පස්සේ සෝෂලයිස් වෙන්නේ. ඒක වෙනවා. මහාන මධ්‍යස්ථානකින් වටිනා කට්ටියනේ අපි එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඇඩ්‍රස් එක ලියාගන්න පොඩ්ඩක් කතා කරන්න අනම්මනම් යනවා. අන්තිමට කෙලවර නැති. ඒ නිසා අපේ අම්මා අපට කියන කතාවම වක්කම් දෙනවා. ඒක ඒකට විතරක් නෙවෙයි. බස්සේ මේ මෙලේදී ෆීමේල් මැනේජර් කෙනෙක් ඉන්නවා. ඒ ෆීමේල් මැනේජර් ඇවිල්ලා මේ මට කියනවා ඕකම එකක් තියෙනවා මම දැන් රෙකෝඩ් කරනවා ටීකට අපේ තීරණය දැන් අපි කියන්නේ මරක් යාර ගන්නවා ඉතින් එයා මගෙන් ඡන්දේ කියන්නේ මේ කතා හත්ය කතා කරන ආවාද කරන කියනවා ඉතින් ඒ ආවාද කරන ගිදර යාමකින් කියනවා මේ අම්මලා හදන්න ගත්තාම බලන්න ගත්තා ඊට පස්සේ ඊට පස්සේ කවුරුත් ඉතින් මේකම හරියට ඉන්න දෙනවා නමුත් මෙතනින් පිළිවෙල දාපුවාම ඒක වචනයක්වත් කතා කරන්න බැහැ ගන්න ගන්න දෙයක්. ඒ ගන්න දෙයක් සම්පූර්ණයෙන් පිටදෙනවා. ඒ වගේ දෙයක් කියන්නේ ධර්මයේ කියන ගන්න දෙයක්. ඒක විතරක් කියන්නේ අපි කියාගත්තාට මේ දවස් තුන් දවස් කය වචනයක් කරනවා අනුව දැක්ක කතා කරන්න දෙන්නවා. ඉතින් ඇත්තටම මේක කතා පිළිබඳ විතරක් නෙවෙයි හැම දෙයකදීම මේ වගේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ෆයින් ටියුනින් එකක් තියෙනවා. ඒ ෆයින් ටියුනින් ඔක්කොම එකම කැලිබ්‍රේට් ඉන්නවනම් හරි ලේසි. ඒක එක්කන අර එක එක මට්ටම් වල ඉන්න පිරිසක් වෙච්චාම ඉතින් ඒක අර සම්පූර්ණ විස්තර එකටම දාන්න නැතුව ප්‍රඥාව නැතුව කර්මාවට කර්මා ප්‍රඥාව දෙක අතර සමබර භාවය ඒක ඇත්තටම අමුතුම මේ සින්ක්‍රොනයිස් එක අමුතුම කම්බිනේෂන් එකක් ඒක තියෙනවා. හැම රිට්‍රීට් එකකදීම මේ දෙක සමබර වෙන්නේ. සමහර ප්‍රඥාට බර වෙනවා සමහර කර්මාට බර. කර්මාට බර වෙච්චාම කතා වෙයි. ප්‍රඥාට බර වෙච්චාම ඉතින් අර ගත්ත නීතියට ක්‍රියාත්මක කරලා දිගට යනවා. ඉතින් ඒක මම දැකලා තියෙන්නේ රිට්‍රීට් එකේ 10ක් 15ක් විතර වගේ ෆොරිනර්ස්ලා ඉන්නවා නම් ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒ මිනිස්සු පෙන්නනවා ඇඟෙන් පෙන්නනවා මේ මම ආයෙත් අමාරුවෙන් නිවාඩු දාගෙන මට සෝෂලයිස් වෙන්න ඕනේ නෑ කිය. ඒකට අපිට ලැජ්ජාවක් පාන. තනිකර සිංහල වෙච්චාම ඒ කමක් නැහැ දෙයක් නැහැ කියලා. ඒ නාදාරක ඉන්නේ දෙන්නේ හැලු කරගන්න. සනත අවසරය අපු කරන්න පුළුවන් මේ කිසි දෙයක් දවල් කායින් පස්සේ මේ මෙතන වෝක් කෝවේ තියෙනවා. මොන වෝක් කෝවේ තියෙනවා. අපේ ඉන්ඩස්ට්‍රියල් ලියලා දෙදරගෙන පුළුවන්. ඒ මේව තමයි මම කියන්නේ සම්මුතිය. ඒ බලාපොරොත්තු වෙන යන්නේ ඉස්සෙල්ලා. ඔය දෙන්න පුළුවන්. ලහින් පස්සේ අපි දෙනවා එක්කෝ. ඔය මට මතකයි කදනක කියනවා ඒ අර IMS එකේ ඉන්සයිඩ් මීටින් ගෝයි එකේ බාරේ මැසචුසෙට් වල මාස තුනක රිට්‍රීට් එකක් කියලා. මාස තුනේම මේ ඒකට කතා කරන ගිලන ජෝන් ගෝස්ටයින් මයි මේවා කරලා තියෙන්නේ. ඒක ලියලා කියලා කියනවා අද ෆයිනල් ඩේ එක අපි හිත විසිර යනවා දැන් කතා කරලා තමයි. ඒක කළා එක දිගට පැය 6ක් මම කතා කරන්න ඉපයි. ඒක නිකන් දැන් ඔක්කොමලා පිට එක එක එක එක ආපු කට්ටිය නේකම සයිස් නේ. කතා කරනකොට අරමස් කියලා කොනක සීට් එකක් තියාගෙන 100ක් ප්‍රශ්න කියලා බලාගෙන ඉන්නවලු. ඒ දොසු දොසෙන් වචනක කතා කරනකොට එක එක අර ගොඩක් දේවල් දැන් කතා කරනවා. මොකද පෙන්ටප් වෙලා තියෙන්නේ. ඉතින් බලාගෙන ඉතියි කියලා නිදුක් කෙනෙක් කියන මනසට කියන්නේ සත්‍යකුත් ඇති වෙන්නේ නැති මේ නරක නිවෙන කල්යාණ මිත්‍යාසුවක් තියෙන්නේ. නමුත් ඒක වුණත් මෙතෙක් කල රැකගෙන හිටපු නිසා දැන් දෝරේ ගලන්න පටන් ගන්න. මම පැත්තකට බලාගෙන. ඒ වගේ මානසික සිස්ටම් එකේදී හරියම ක්ලික් කරනවා. මේ කතාවේ. මේ ගෝයන්සයිකේදී වගේදී භාවනා කරන කාටවත් සෑම යන්නවත් මොනවක් කරන්න ඕනේ හේතුලට තියෙන්නේ ඇවිල්ලා කාලා යන නිසා ඒක තමයි ඇත්තටම කතා කරන්න ඕනේ නැහැ. මගේ තියෙන බුද්ධිකමතයක් කතා පිළිබඳව එච්චරම කික්වීමක් බුදුජානනාංශය එහෙම අනුමත කළා නැහැ. බුදුජානනාංශය පවාරණය කරලා තියෙනේම කතා නොකර සිටීමේදී බැනලා තියෙනවා. මේක කරන්න යන්න එපා. එතකොට මේ රැපෝ එක කඩලා යනවා කියලා පවාරණය කරන්න කියලා තියෙන්නේ දික් වෙනවා, සුත් වෙනවා, මුදේනවා, පටිසංකායව වදත්තම ආයතන්තෝ පස්සන්තෝ පටිකරත්වාන් කියලා අපි අනිත් සබ්‍රස්තකාරින් අහලට පවරන්න ඕනේ මගේ වැරද්දක් දැක්කා නම් ඇහුවා නම් සැකකිරුවා නම් කරුණා කළා මට කියන්න මම මේ කරුණාට කෙරුවොත් මම හදාගත්තා කියලා ඉන්න. වචනේම පවරන. මේ පැවරුමින් කියන්න තියෙන්නේ එහෙම කතා නොකර ඉන්න අයට ඒ මුනිවට කඩන්න කරපු වැඩ. මේකදී ඕන තරමේ මධ්‍යම ප්‍රතිපදාව. කතා නොකරම ඉන්නවා කියවට පස්සේ එතන පෙන්ටප් වෙනවා. ටෙන්ස් වෙනවා ඒ ගෝයන්ක සිස්ටම් එකෙන් පස්සේ ගිය කෙනෙක් කියලා තියෙනවා ඒ මිනිස්සයා මේ මේ දවස් 10 වුණාට පස්සේ ගිහිල්ලා කියවන්න දෙන්නේ නැහැ. අන්තිමට ටූත්පේස්ට් පැකට් එකේ තියෙන පුංචි අකුර පවා කියවන්න පටන් ගත්තා. පත්තු විදින හැම මරණ දැනීමක් කියවන්න පටන් ගන්නවා. අම්බෙච්ච පළවෙනි අවස්ථාවේ. අර තිබුණු ටෙන්ෂන් එක නිසා. ඒක නිසා ඒවයිදී අපි මධ්‍යම සුබදවත් තේරුම් අරගන්න ඕනේ සම්මා වාචා කියලා කියන්නේ කටන් ප්‍රතිචින්නේ. බලන්න ප්‍රයෝජනවත් ප්‍රමාණයක් කරනවා. සීමාව ගන්න. ඒ සීමාව දන්නේ නැති එක එකම තමයි අපිට තියෙන ප්‍රශ්න. දැන් මේ අවස්ථාවේ දුන අවසරයි මේ අවස්ථාවේ දුනත් දැන් මේක ශ්‍රීමදී මහත්මයාගේ සුපුත ඒ කියන්නේ පංශක මේ වැඩේ කරගන්න ටික. වෙනකොට දෙවියන්ට දෙවියෝ නැහැ අපි කියලා බුදුන් ඒව අවශ්‍ය නැති ඔය කොටක් විචාර තමයි අපි මේ හොඳ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය මේ තවත් කෙනෙකුට තවත් ලාමක වෙන්නේ අපේ විවස්ථාවේ කියලා තියෙන ලොකු සම්මානසේ දරුවචන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නා විදිහට අපි බුද්ධියේදී හැසිරෙමු. නිස්සද්දතාවයෙන් පුදුම. අවශ්‍යතාවයක් වුණ කිරිපිටිය කොහෙද තියෙන්නේ කොහෙද? ඉතිපන්දම කොහෙද තියෙන කතා කරට කමක් නැහැ. මොකද ප්‍රෝජනේ සලකලා තියෙන අතට. මොකද නැත්තම් ඉතින් එනකොට කට්ටිය ඒ කතාවට පෙළඹෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම අපි දැනගන්න ඕනේ ඒ තරමටම දිවිසගෙන වැඩ කරන්න පුළුවන් වෙන්නේ භාවික මනසක් ඇති කෙනෙකුට. අනිකත් ඒක දැනගත්තට ඒක පිළිවෙලින් අමාරුයි. මොකද ඒක මේ සීලපත පරමාර්ථයක් වශයෙන් කෙරෙන්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය කරහා ගියොත් නම් එන්නේ එන්නේ එන්නේ තමයි තේරෙනවා මේ වගේ දේ ෆයින් රිෆයින්මන්ට් නැතුව ඉන්දියට යන්න බෑ කියන්නේ. ආසන්න මොකක්ද? ඒක තමයි ප්‍රශ්නේ නිසා 嗯，比如有病，他们通常把所有的病应该医过的那个形象里面先要好过的，啊，另外的话就如果还是就平时主要的一个一个商人看到除了说嗯嗯高大的对自己的错，就如果有真的老跟自己每天自己，比如说他们为什么不吃那个，嗯，比如说我自己那么难。 ඒ කියන්නේ මෙතන ඇත්තටම එක්කෙනෙක්වත් නැහැ මේ ඉන්නචෝ පොඩි බබාලා නෙවෙයි. ඔක්කොමලා කැපකිරීමකින් ඇවිල්ලා තින්නේ. අපේ කරන්නේ පරිතර කරගන්න. නැවත නැවත පරිතර කරගැනීම. ඒක කරනවායි කියලා කියන්නේ කාටවත් නිග්‍රහ කිරීමක් නෙවෙයි. මේ ෆයින් ටියුනින් වරින් වර සාකච්ඡා කළේ සකස් කරගත්තේ නැත්නම් අපි අර කොච්චර කරලා භාවනාවෙන් ගොඩ ගැහුවත් දෝරේ ගලන්නේ නැහැ. මේ වගේ දෙන්නක් දුන්නා කියන එක හිතන්න බලන්න අපි දෙනවද කියන්නේ ඉති දෙනවද කියේ මට මට නගරේ කිසිම තැනක නගරේ තියෙන ප්‍රාන්තික නැතම මම මට මතකයි මම ගිහිල්ලා මේ UK වල ඉඳලා කියන බ්‍රොම්ලි වල චර්ච් එකක් ගත්තා. දැන් කන දෙවන් වල ඒක වෙනම කතා සම්පූර්ණ ගිනියක දිරදන කිචන් එකයි ඔක්කොම. මට හිතුණා ලක්ෂයක් දුන්නත් අපි කක්කලක් දෙනවද කතෝලික දේව මෙහෙකට. කොච්චර දුන්නත් අපි දිනවද කියලා බලන්න. කඩදාකත් දෙන්නේ. අර මිනිස්සේ දා වස දවසේ ඇවිල්ලා කියලා දුන්නා චැපල් එකට යන්න කියලා භාවනා කරා. සක්මන් කරා. චැපල් එකට ගිහලා බැලුවට පස්සේ සම්පූර්ණ චැපල් එකම තන්නේ කර තේක් වලින් හදපු පොඩ නැගිල්ල කුතු අරින්නේ. අවුරුද්දකට එක දවසකින් වැඩගත්තා. කවුරක්වත් යන්නේ නැහැ. කියන්නේ නැත්තල් දවසේ තේරුම් හිට විතරයි. අපිට ගියාට පස්සේ තේරෙනවා බුදුහාමේ අපේ හත්මුතු પરම්පරාවට හිතන්න බෑ. මෙහෙම එක සක්ම කරන්න ඕනේ. මට දෙයයන් ආද පිළිබඳ පුදුම කවුරුවක් ඇති. අනේ අම්මකෝ මේ මිනිස්සු ඉන්නවා කොච්චර සතුටුයි. ඉන්නවනේ. දැන් අපිට පුළුවන් බලන්න මොන්න තරම් දුන්න පල්ලිය පන්සලක් වෙන්න. දෙවණයක් කර. අපිට ඒක හිතා ගන්න බෑ. නමුත් අර මිනිස්සු දීලිවල කොහොමද ස්තුතිවන්ත වුණා. ලැබෙනවා විදිහට. මේකට කියලා කියන මේකට නිකන් දෙන්නේ කියලා. ඈ අපිට මේක බලාපොරොත්තු වෙනවා ඒක නිසා ඒක අපි අපි බලාපොරොත්තු වෙනෝනේ මේ මිනිස්සු ජීව එකක් හදනවා කියලාට පස්සේ හදන්නේ කියාට පස්සේ ඒක තේරෙන්නේ. ඒසුදු මේ නරතු කරන නරතු. දැන් අදත් මම මේ මතකේ පොඩ්ඩ ගියා. යනකොට මට දීලා තියෙනවා ඔෆිස් එකේ අතුරු. මුළු කාමර ඕන එකට මට යන්න පුළුවන්. ඕන කොම්පියුටර් එකක් ගාවට යන්න පුළුවන් අපි ළඟ තිබ්බට එහෙම රුචිකල තිබ්බත් අපි ඔකට කොච්චර තෝරලා බේරලාද මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙන්නේ කිසිම හපියක් නැහැ මේ දෙනවා කියලා කියන්නේ අතන අපි පින් කරලා තියෙනවා මේ විදු කොච්චර විස්ත මනසකින් අපි එකයි කරන්න පුළුවන් සම්පූර්ණ සාකච්ඡාවේ කියලා ගන්න බහදන්න යන්නේ බහදන්න දෙයක් නැහැ ඒ තියෙන එක කියලා ගන්න කියන්නේ ඉතින් ඒකත් මොන ක්‍රියාවක් කියන්නවද වචනෙමුත් කියන්නවද හිතවිල්ලෙමුත් කියන්නවද මම හිතන්නේ මේ මේ දැකීමෙන් මා පෙර කළ පින් මා පින් කළ බව හැඟුණි කියලා කතාවක් තියෙනවා. ඒක දැක්කට පස්සේ අපි පින් කරලා තියෙනවා කියලා තේරෙනවා. අපි මේ මේ මුලින් ඉඳලා මේ දක්වා මේවා උදව් කරපු සෑම කෙනා ගැන කුතුහලදී හැඟීමක් ඇති කරලා අපි බුදුහන්සන්ට වෙන්නේ ඔක්කොම කියලා තියෙන්නේ ඒ වෙනුවෙන් ගෞරව කරන්න ඕනේ නිස්සද්දතාවයේ පුදුම ආර්ය කුෂ්ණී භාවයේ පුදුම ධම්මේවා කතා ආරියවත් මේවා කරනවා ධර්ම කතාවක්. එහෙම නැත්නම් ආර්ය කුෂ්ණ භාවය. එතකොට පුළුවන් මේ සංකල්ප ඉච්චේ වැඩ කරන හැටි අපිට පොඩි සයිස් කරගන්නilla කරන්න, ගේප් කරගන්නilla කරන්න. ස්වාමීන් අපේ එක එක්කෙනා යද්දකින් කතා කරන්නේ. ගුරු එක්ක කතා කරලා තමයි මේ වගේ දැන් කතා කරන උත්තරී කතා කරන්නේ. ඒකට අනිවාර්යයෙන්ම Taman මේ බැනීමක් කිරීමක් ඇති කරගෙන කරන්නේ ගුරුවරට කතා කරන්නේ ඒක සුද්ධ කරගන්න. මේ වෙලාවේ කතා කරන්නේ සුද්ධ කරනවා. එහෙම නැත්නම් තව කෙනෙකුට කියන්න යනවා කියලා කියන්නේ පැහැදිලිවම මේ කෙනෙක්ගේ කාර්යනාශ කිරීමක් වෙනවා. මොකද ඒක භාවනා එක තැනක් වෙනවා නොකිය ඉන්න බැරි කියලා. ඒක අනුලගන්න නැතුව කතාවට වැටුනොත් වෙන්නේ මේ බුදු පඬිස්සාංශ මම කියව වාගෙට දැන් දිච්ච allele කවුරු නියරෙත් බඩනවා. ඉතාලේ හරියට තැන්නා නම් ඒක කතා කරන් තියෙන ඕනකම අඩුවේ. කලේ වාගෙට තැන්ගල තියෙන නිසා තමයි අර කතා කරන් තියෙන ටර්ජ් එක එන්නේ. එතකොට ඒක කලේ කාපු මනසකට බන්නසක් එනවා. මේකත් වාගෙට තැන්ගල තියෙන. දැන් කවුරු ඇහැවුවොත් දැන් ඔක නිකන් කියන්නේ ආරන්නේ නිකන් කෙනෙක් නිකන් එයාලට ආධාරයක් විදියට හැදුවොත් ඒක දාපතන්නේ. මිනිස්සුන් අහන්න ගොඩක් දේවල් තියෙනවා. භාවනාව ගැන අහනිකන් කවදාකවත් මම කල්ලාතුරකින් කෙනෙක් තමයි අහුවොත් අහන්නේ මොකද්ද ඩොලරෙක් කියලාද කියලා. ඩොලරෙක ගාණ කීයද කියලායි එහෙනම් කාලගුණය මොකද්ද කියලායි ඒක තමයි urgency අහන්නේ. භාවනාව ගැන කතා කරලා මෙහෙම කරන්න කියලා අහනවනම් එහෙම කියනවා සතිපට්ඨාන අටුවාවේ කතා කරලා තියෙනවා මේ කුරු රට සර්වඥාන්සේ ඇයි සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න තෝරගත්තේ කියලා. කුරු රටේ ඉන්න අම්මලා දෙන්නේ පාරේදී හම්බුනොත් කඩේ යන ගමන් අහන්නේ මොකද්ද අය කර්මස්ථාන කියලා. ඉතින් මේ අම්මා කියනවා මම නම් ආස්බේ වඩන්නේ. අම්මා මොකද කරන්නේ? මම අට්ටිකේ වඩන්නේ කියනවා හොඳයි කියලා යනවා. දැන් අපි හම්බෙච්ච අම්මා මතක ගන්න. ඒ කියන්නේ හම්බුනක් කතා කරන ධර්ම කතාවක්. ඉතින් සංගම අපි ඉන්නේ මේ භාවනා කරගෙන බෙන අත්දැකීම් කතා කරනවා නෙවෙයි මත් මේ සීල සමාධි ප්‍රඥා මොකද්ද කරන්නේ කියලා ඒ කියන්නේ මේ විශේෂ ඔපරේෂන් තියටරයක් ඇතුලේ කරන්න පුළුවන් දේවල් කුස්සියදි කරන්නේ නැහැ. ඒකට තියටර එක හම්බෙන්නේ නැහැ. ඒක විස්තර කරන්න එක තැනක කියනවා මේ වික්ෂුණී ආරාමයේ හිටියලු හදපු ගිරවේ. <coughs> බුද්ධ දත්ත කියලා බුද්ධ රාක්ෂිය. ඒ ගිරවගේ නම බුද්ධ රාක්ෂිය. ඒක දැක්ක කොහොමද සනාහා. ඉස්සර මකර තොරණ ඉඳගෙන තටු දිගාර දිගාර වේවක කහිනකොට යාපොසේ කැයිල ගැහුවා ගහන්න ගියා. එක කෑ ගහනවා. ඊට පස්සේ අර පිච්චුන් නාටුල දුවන කියලා කෑ ගහනවා. අනම් මනම් කියලා පස්සේ පියාපොස බයට මේක දැම්මා. ඊට දැම්මලු වල්නකොට මේක තටු කැඩලා තුවාල වෙලා. ඊට පස්සේ කුස්මී කට්ටි ගෙනල්ලා මෝ මොකද හරියට රැවලු බුදු උට කතා කරනවා. බුදු දත්තම කොට බය හිතුණා. උපන්නේ නැහැ. මොනවද උඹට හිතුනේ කියලා අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියනවා. කමෙන්ට් එකේ දීලා තියෙනවා. ඉතිර පුරුදු කරලා තියෙන්නේ පාද කම්බලාගේ වචන නිසා අධික්යක් වෙනකොට අට්ටි අට්ටි කියලා කරපු කර්මස්ථානේ මෙනෙහි කරන විදිහක් බයක් හදලා ඉවරයි. ඒ වගේ භාවනා කර්මස්ථානයකදී අපි <clears throat> දේශපාලන කතාවකදී මේක හොඳයි. නමුත් අද්දකින් හොමාරු කරන්න හදනවයි කියනකොට මන්න කාර්කම් එන්නේ ඉන්නේ. මේ කවුරු හරි මම ඔය හම්බෙන්න දෙනවා මට මේ කතා කරන්න තියෙනවා කියලා කවුරු හරි එනවනම් අපි ඒක තේරුම් අරගෙන මේ මනසට අපි දන් දෙයක් නතු කරන්න යන්න හොඳ නැහැ. හැබැයි කියන්න ඕනේ. හරුවත් නෙවෙයි. මම මේ දන්න ටික කියන්නේ ඔය තව දන්න කෙනෙක් ලව ඉස්තිර කරගෙන කරගන්න දෙයි කියලා අපි අර ඇල්ලන් දිස මරලා දෙන්න ඕනේ. එහෙම නැතු මේ. ඒකකොට ඉතින් අපි ඉස්තිර හානියක් වෙනවා නෙවෙයි. ඒ මනසට තව මේ ධෛර්යයක් දෙන්න කරා. ඒක මේ බලකඳයි කිය අපිට නෑ. ඒක හඳුනා ගත්තට පස්සේ එවැනි හිතවිලියේ සංකල්ප එන වෙලාවක අපිට සරණ පිහිට පිණිස තියෙන්නේ මූල කර්මස්ථානට වාංගු වෙන එකනේ. මෙව්ව පිළිබඳව හඳුනා ගැනීම එහා ගිහිල්ලා වෛර කරන්න හරි ප්‍රේම කරන්න පටන් අරගත්තොත් අපි එතන අහු වෙනවා. ආනපාන අපි ඒ වෙලාවට ආරක්ෂාවට යුද්ධ සෙබලේ කරදර වෙනකොට බංකරයකට විඳ ගන්නවා වගේ ආනපානට යනවා. ගිහිල්ලා හොඳට පුරුදු වුණාට පස්සේ අපිට තියෙන මේ හිතවිලි මූලික වශයෙන් මිත්‍ර ස්වරූපය පෙන්වනකොට මේක යටින් තියෙන මිත්‍ර ගෝහිත්වයක්. නිසා මේ නරක මිත්‍රන් ඇසුර කරන්නේ ගැටිලත් බෑ ඒගොල්ලන්ට. ප්‍රේම කරලත් බෑ. එතකොට අපි ආනාපානෙට වාංගු වෙන. මේක හුදුට පේන සක්මනේ. සක්මනේදී මඳ හරි කරගෙන යනකොට අනිවාර්යයෙන්ම හිතිවි දෝරේ ගලනවා පේන. දෝරේ ගන්න වෙන හැබැයි වම දකුණක් පේන. එතකොට අපි දැනගන්න ඕනේ මේ දෙකෙන්ම යෝජනා එනවා. අපේ හිතවිල්ල අපේ හිතක් එන්නේ. මේ හිතවිලි මොකද්ද කියලා බලපුවම හිතවිලි ඔක්කොම ලස්සනට පෙළ ගැහිලා අත්පගත වෙනවා. බ්‍රේන් ටෝට් එකක් හැදෙනවා. නැත්නම් මේ හිතවිලි කිසයි කියන්නේ. එතකොට හිතනවා මේ හිතවිලි වල වටිනාකම තිබිලා තියෙන. ඒකට අනිවාර්යයෙන්ම මම දක්වන පාවදිය. යම් විදිහට හිත හදාගත්තොත් මේ හිතවිලි ආවට මේ හිතවිලට අපි ඡන්ද දෙන්නේ. වෙනදට වඩා හොඳින් මම දක්වන කරන්න පටන් ගන්නකොට තර හිතවිලි ඇස් ඉහෙලෙන්න ගන්නවා. ඒ වගේ කිසි මෙසේජ් එකක් නැහැ. ට්‍රේන්ස් නැහැ, චේන් වෙන්නේ නැහැ. හැලෙන්න පටන් ගන්නවා. ඒක හොඳට තේරෙනවා. අපි දෙන අනුග්‍රහයකට අපි දෙන අත්දීමේ හැටියට තමයි මේ හිතවිල්ලක්ද මේ මම දක්න දෙන්නේ කියන්නේ. ඒකට මේ හරියනකොට හිතෙනවා මේ කොච්චර කෙලෙස් බලවත් වුණත් මේ සතිය හොඳට තියෙනවා නම් අපිට ගැලවෙන්න පුළුවන්. හරි පැත්තට යොදා ගැනීමේ ශක්තිය අපි ළඟ තියෙනවා. මම නැවතත් කියනවා මේ මට්ටමට එනකොට ඉතින් සෑහෙන භාවනා ජීවනවා කියන්නේ. තියෙන කෙනාට විතරයි මේ වගේ තත්ත්වයක් එන්න තවත් කරලා කෙලෙස් බලේ බර වැඩි. මෙතෙන් යනකොට දෙක කෙලෙස් සහ මූල කර්මස්ථාන අතර පිළිමයක් ඇති වෙනවා. ඒක තමයි ඔය කියන්නේ ඒක තමයි මූල කර්මස්ථානයේ පුරුදු කරලා තියෙනවනම් අපි ආපහු දෙදෙත් වෙනවා. තමයි coming at home. ඒකෙත් නෝන අරවා නිකම්ම හැරෙන්න පටන් ගන්නවා. ඒ වගේ උනන්දු වුණොත් තමයි ඒව අපට කොක්ක ගන්න. අපේ දක්වන අනුකූලතාවය අනුව තමයි ඒක අපිට කරදර කරන්නේ. අපි ඒකට මධ්‍යස්ථ විහිචියෝ තරහ වෙන්නේ නැත්නම් ද්වේෂ කරන්නේ නැත්නම් ඒකට ඒක දුක් වෙනවා කරගන්න දෙයක් නැතිනවා අපි ඒ වෙනුවට මොන කරපත්තක් නැහැ. ස්වාමීන් සක්මන් භාවනාවේ මම නම් කරන්නේ කිසිලකාව සක්මන් නමස් කරනවා. හිතගෙන ඉන්න. හිතගෙන ඉන්න. ඉඳලා මම හිතනවා මේ දැන් කිසිලකාව මම ඒ පිටිවිද හරි නෑත් වෙනකම් මම ආයෙ සක්මන් කරන්නේ නැහැ කියලා මම ඉන්නවා. ඉඳලා ඊපස්සේ ආයෙ පිටිවිද අයින් වෙනකම් මම හදාගන්නවා. මගේ අර මගේ කකුලක වේදනාවක් තියෙන නිසා වේදනාව මම හිතුවා සක්මනේදී ඒක වේදනාවක් නේ ඒක මගේ නෙමෙයි කියලා හිතුවොත් සක්මන් කර කර ඒක නැති වෙයි කියලා එන්නත් සම්මහන්ත ඒ එහෙම නෙමෙයි නෑ ඉතින් මට එහෙමකට සක්මන් කරන්න වේදනාව උග්‍ර වෙනවා ඕනට වැඩි සක්මන් කරන්න ගත්තොත් يعني කායික වේදනාවක් නේ කියන්නේ භාවනා නාපිකක් නෙවෙයි පෞද්ගලිකව ඒකට කියන්නේ අනුකම්පාව තමයි මේ කයට මෛත්‍රියක් තියෙනවා. ඒක නැතුනොත් මේ ඒක අවශ්‍ය කරත්තොත් එහෙම අර පැයත් විනාඩියක් එකක් වාසිල වෙයි පැය ගන්න අවස්ථාවක් ඉන්නවා. ඉතින් ඒකෙදී මේ ප්‍රයෝජනේ කලකලා වැඩ කරනවා. කය කෙරෙහි දක්වන මෛත්‍රිය අවශ්‍යයි. ඇත්තටම ඉච්චර මතයි මෛත්‍රී කරන ඉස්ලාම් කියන්නේ තමන් මෛත්‍රී කරගන්නේ කියන්නේ ඉතින් ඒක නෑ ඔය දේශේ පිළ පහළ වෙච්චා අපි මොහොතක්වත් අපිත් එක්ක ජීවත් වෙන්න. අපි දවස ගත කරලා බැලුවොත් දක්ෂණ කීයද මමත් එක්ක මම ඉඳලා තියෙන්නේ කියලා පැය 24 වෙනකම් ගන්නවා. ඒ තරම්ම අපි බාහිලා ගත්තා. ඉතින් ඒකට අර හිතට කයට ඕන කරන සුව ඉරියව්වක්වත් මොනම දෙයක්වත් අපි දීලා නෑ. මේක මේ මේ කුලියට ගත්ත හරකෙක්ගේ මඩ ගන්නවා වගේ. උදේ ඉඳලා හඳනකම වැඩ ගන්නවා. ඒක නිසා මේ ඉඳගෙන පරියන්කට ඉඳගෙන ඉඳගෙන ඉන්න කයේ සුව පහසුව බලනවා කියලා කියන්නේ ලොකු මෛත්‍රියක්. Taman කෙරේ මෛත්‍රිය කියන්නේ මය වගේම සතියට හොඳ ආරම්භයක්. තින්තා මේ ඒකට අත්ත කුසලයේ කියලා කියනවා අත්ත සිද්ධිය කියලා කියනවා ස්වార్థය කියලා කියනවා අපි ඒක අමතක කරලා තියෙනවා මම මගේ ගන්න කරන බලන්නේ ඒකට හොඳ කතාවක් කියව කමල් මහත්තයා අපේ මිතුරු සභාපතිතුමා ඒ අර නන්ති උද්දේශය කරද නන්තරන රත්න පාලක පෞද්ගලික විද්‍යාව හොඳ සමාජ විද්‍යාවේ. එයා දැන් නැති වුණා. රත්න පාලක. එයා එක දවසක් මේ ලංකාවේ හිටපු වැඩ කරන ජනතාවට කොන්ෆරන්ස් එකක් කියලා තියෙනවා ටෝක් එකක්. අවුරුදු 25 55 කට. 60ත් අතර. ඒක අපි තමයි ලංකාවේ තියෙන්නේ. දැන් බරාජින කට්ටිය. ඊට පස්සේ ඒ පැය මේ පැය විනාඩි 55ක් මේකට කතා කරලා කිව්වලු ඔයගොල්ලෝ තේරුම් අරගන්න ඕනේ ඔයගොල්ල තමයි මේ අද ඉන්න වයසක අයටයි ළමයින්ටයි සලකන්නේ. ඔයගොල්ලෝ තමයි දෙල්ලුන්න සලකන්නේ. ඔක්කොම කරන්නේ බර අදින්න ඕගොල්ලෝ. ඒ එක්කෙනෙක් හරි හිතලා බලලා කියනවාද ඔයගොල්ලෝ හම්බ කරුවොත් එක ඉල්ලන්න කට්ටිය ඉන්න ඕනේ තමයි. ඉතින් ඉල්ලන එක්කෙනෙක්වත් ඔයාගේ සෞඛ්‍ය ගැන කල්පනා කරනවා. අර කරන ජනතාව කිසිම කෙනෙක් දරුවෝ නැහැ. මේ හම්බ කරන අම්මයි තාත්තයි ගැන හොයන්න වෙලාවක් දක්වන්නේ නැහැ. අතර ගියවත් නැහැ. ඉදිරිය ඉන්න පෙට්ටක් නැහැ. මොකටවත් නැහැ. ඉතින් මේ මිනිස්සු කරලා තින්නේ හැම කෙනාගේම සෞඛ්‍යයක් බලලා හල්ලි දීලා ඔක්කොම කෙරුවට මේ මිනිස්සු ඉන්නේ මුතුමාකාර ටෙන්ෂන් එකේ. ඉතින් ඒක නිසා එයා කියලා තියෙනවා ඒ වෙනකොට ලංකාවේ මේ දැන් මේ තියෙන මහ විශාල පරිවර්තන යුගයක් හැම කෙනාටම අම්බල මුත්‍ර නැති කාලේ විතර කොළඹට ගිහලා ගයක් හදාන කාර්යයක් කරගෙන කතාවක් කරනවා කියනවා බුදුම ස්ටේටස් මේන්ටේන් කරනවා. එමන්දිවට ඒ දරුවන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඕනේ දරුවෝ කියලා කියන්නේ දැන් ඉස්සර 10 දෙනෙක් කරන එක දරුවෙක් හිටියොත් ඇති. ඒකට ඉස්සර પરම්පරාවක් කියන අම්මලේට වුණත් ඇති. ඉතින් මේ මනස ඔක්කොම අරගෙන දුවනකොට ඒ කරන මනුස්සයා ඒ වටනා සේවය කරන කෙනා කිසි කෙනෙක් අනුකම්පාව ලබන්නේ හැම කෙනෙක්ම කියන්නේ මට කරනවා මදි කියලා තමයි. අම්මලන්ට දන්නේ නැහැ දරුවෝ හිතන්නේ නැහැ කුලී ගෙද ගන්න මිනිහත් දන්නේ ඔක්කොම හිතන්නේ නැහැ. ඊළඟට කොහොමද මේ පොයින්ට් එක මම පෙන්වන්න හදන්නේ මොකද්ද? අඩු ගානේ මේ බණ අහන්න නැත්නම් මේ දේන ඔයගොල්ලෝත් ඔයගොල්ලෝ ගැන හිතනවාද කියලා. ඒකත් නැහැ. ඒක නිසා මොකද උනේ? ඒ වෙනකොට යැද්දීම සීලිනස ගැනීම ප්‍රමාණයක් පාර්තම් ලංකාව. ඒකත් හේතුව මුළු සිංහලයේ මානව ඉතිහාසයේ කවදාකවත් නැහැ කොහොමද මේ වැඩ කරන ජනතාව මෙච්චර ටෙන්ෂන් එකක් ආපු විදිය. මේ පරිණාමය නිසා මේ මේ පෙරලිය නිසා. නිසා මම මේ ඕගොල්ලන්ට තවත් ටෙන්ෂන් එකක් දෙන්න නෙමෙයි කතා කරන්නේ. විනාඩි 5ක් 5ක් මම කතා කරනවා. විනාඩි 5ක් මම දෙන්නම්. අඩු ගාණ දවසේට විනාඩියක් ආනාපාන කරා. ඒ තමයි තමන්ට කරගන්න තියෙන අනුකම්පාව. ඒකෝට තමන් එක තමන් ඉන්න තමන්ට තේරෙයි කියලා මේ අදි නැදිල්ල. ඒ දෙක ආයෙමත් ඉල්ලන්නත් එපා. අන්තික පැය 23ක් වැඩ කරන කෙනෙක් මට පැය භාගයක් වෙන් කරගන්න බෑ කියලා අසාධාරණ විදිහට ඒක හේතු දක්වන්නත් එපා කියන්නේ. ලංකාවේ හොඳ කැපිපෙන නිසා මනුස්සයෙක් කියලා දෙනවා. ඊට පස්සේ ඔය මේ අපි ළඟ තියෙන ඒක ආනාපානික පොතක් හදලා කමල් මාත්‍යයිල කිව්වා සාංශ මේ පොත හදන්න ඕනේ දැන් හරියට සාක්කුව දා ගන්න පුළුවන් කොටකට. ඒ නිසා මම හදලා මම පුළුවන් තරම් බෙදලා දෙනවා කියලා නිකන් ආනාපානික කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඉඳගත්තු වෙලාවක ඉඳගෙන ඉති කියනවා. මම ඇයි කියලා ඉවත් තමයි මේ දේශනයකට අහන්න ගියා ස්වාමීන් වහන්සේ. ඒකෝට තමයි අපිට තේරෙන්නේ අපේ අදින බරේ බරපතලකම. කිසි කෙනෙක් ඒ බර අදින මිනිහට අනුකම්පා කරන්න කිසිම කෙනෙක් නැහැ. හැම කෙනාම ඉන්නේ මෙයා මට වැඩි ඔය ටෙඩි දැලසෝන හොඳයි කියන අදහස තමයි ඉන්නේ. ඉතින් මම අන්තිමට මොන විදිහේ ටෙන්ෂන් එකකට වැටෙන්නේ ඒ නිසා ඒ මිනිස්සයවත් නැත්තම් දවසකට විනාඩි 30ක්වත් තමන් එක්ක ඉන්නේ. මේක මං කියන්නේ කැඹිරිල්ලක් කියලා. මේක දාට ගමක්. මේක වායු ගතියක්. ඒක නිසා ඒ ඒ සියලු දෙනා කෙරේ අනුකම්පාවෙන් තමන් තමන්ගේ භෞතික බැලුවේ නැත්තම් ඉතින් වෙන්නේ වහකණ්ඩ තමයි. ඉතින් කිය කිව්වේ ඒ ඒවවල ඔක්කොම අවශ්‍යයි. ඒ නිසා පුළුවන් මනුස්සයා තමන්ගේ සෞඛ්‍ය ගැන තමන්ගේ සුභසිද්ධිය ගැන පොඩ්ඩක් කලක බලන්න. ඒකයි කරණීයම් අත්ත කුසලේන යන්තම් සම්පදම් අභිගමිච්ච කියලා හවස්නාසේ අත්ත කුසලේ සලකන්නා ඕකේනවා. මේ ಗುಣ ධාතු දිනු කරන්න කියලා කියනවා. ඊට පස්සේ බලන්න කියලා කියනවා. අනික් කට්ටිය ගැන පරානුද්යතාවට යම් පිටක් කරනනේ පස්සේ කිසිම මඩේ වෙලින් එක ගොඩ වරින් කිය. මඩේ ඉඳගෙන තවත් මඩේ ඉන්න එක ගොඩ දාන්න බෑ. ඒ නිසා එහෙම කිව්වට පස්සේ හිතන්නේ ඒක මේ දයානුකම්පාව නැතුව කරන එකක් වෙන්නේ කියලා. දයානුකම්පාව නෙවෙයි ප්‍රැක්ටිකල් කාරණාවක් නේ කියන්නේ බරාදින ගුණාන කණ්ඩ දෙන්න නැත්නම් මොන කරත්ත කිසිමකට. අන්තකාරය මේ හම්බෙච්ච හැටි ඔක්කොම වාට පොත් තරම් දෙන්න ඕනේ අනම්මනම් කියලා උනාට පුණක් පිටක දුන්නේ නැත්නම් ඌ හිත කරන්නේ නැහැ. ඉන්සා ගාන්ධි කුමාරට ගිහිල්ලා ආරාධනාවක් හිමු කරොත් එයා කියනවලු මම එනියන් හැබැයි මගේ ගුරු සහෝදරයා ඊට දුන්නොත් තමයි කියන්නේ. කියන මේ ලෙඩ ඇඟ ලෙඩලා ඉතින් මොකද කරන්නේ? මේ ගුරු සහෝදරයා ඊට දුන්නොත් එනියන් කියලා. ඉතින් මේ ගුරු වල පොඩ්ඩක් පරාජින ගුරු වල පොඩ්ඩක් හලකන්න. මේක තමයි මේ මෛත්‍රියේ ආනාපානේ භාවනාවෙන් අපි කරන්නේ මාත් එක්ක මම ඉන්නවා. එහෙම නැත්නම් අපි හීන ලෝකෙට ඉන්නේ. අරුබලට ඇවිල්න්නේ. නෑ සිත සමාධිගත වී සිටින අවස්ථාවක මරණයටපත් වූොත් නැවත ඉපදෙන්නේ කොහේද? බරපතල ප්‍රශ්නයක්. නිසා බැරි වෙලාව සමාධිගත වෙන්න එපා. මොකද ඉපදෙන්නේ නැතුව ගියොත් එහෙම කරදරයක් කරනවා. මොකද සමාධිගත ඈ ඒ බෑනේ කවුද ලිව්වේ ඔය ප්‍රශ්නේ? එහෙනම් මොකටද ඉල්ලන්නේ? ඉල්ලන්න කියන්නේ නෑනේ ප්‍රශ්න කරපෙන්නාක් නෑ ඉතින්. පිළිමක් කරනවා නම් ඉතින් මේකෙදි කියන්න පුළුවන් සමාධිගත හිතින් මැරෙන්න බෑ. ඒ වෙන්නේ නෑ. කර්වචනද පිරිනම් පාන වෙලාවේදී කිව්වා හෙට ඉර නගිනකොට මගේ පිරිනම් පෑම සිද්ධ වෙනවා. ඒක ඔක්කොම බොහොම කනගාටුව දුක්බරව ප්‍රත්‍යඥ භික්ෂුන් දුක්බරව අනිත්‍යත්ව ධර්ම සංවේගයේ පිහිටාන ඉන්න වෙලාවෙදී හුස්ම නැතර හුස්ම නැතර වෙනකොටම සියලු දෙනාම අඬව ගන්න පටන් ගත්තා අයියෝ එකම ඇහැ අපිට තිබුණ නැහැ නැති වුණා කියලා ඒක අනුරුද්ධ සාධික කෑ ගහන්න එපා තාම ඉන්නේ චතුත් අධ්‍යානේ චතුත් අධ්‍යානේ ඉන්නකොට හුස්ම නැතර වෙනවා මෙතනදී පිරුණම් පාන්න බෑ චතුත් අධ්‍යානේ පිරුණම් පාන්න බෑ ඒක සර්වඥාන්සේ උත්තර දෙන්නේ නැහැ නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමයි ස්කෑනර් එක දාලා තියෙන්නේ බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. ඒක දැන් තුන්වෙනි ධානය, දැන් දෙවෙනි ධානය, දැන් පළවෙනි ධානය. ඊට පස්සේ ආපාරේ normal sensors වලට ඇවිල්ලා තමයි හුස්ම පිටව. ඊට පස්සේ කොහොමද දැනුයි නැකතක් බලනවා නම් ওই නැකතට පිරුණක් ආයගෙන දැනුම් තමයි වෙලා තියෙන්නේ. මේකේ පේනවා මේ චතුත් ධානයේ ඉන්න වෙලාදී මරුණා වගේ හුස්ම නතර වෙලා කතා බහ කරගන්න බැරි ධාන මට්ටමක ඉන්නේ. ඉන්නකොට ලෝකයට පේන්නේ මලා වගේ තමයි. මොකද බලාපොරොත්තු ඉන්නේ දැන් පිරුණා පාය දැන් පිරුණා පාය කියන නමුත් පිරුණා පායමක් සිදු වෙන්න බෑ ඒ වගේ සමාධිගත හිතක. එහෙම නැත්නම් මරණයක් සිදු වෙන්න බෑ. මරණය සිදු වෙන්නේ මේ කලබගෑනි හිතේම තමයි. ඔසරසම මොකද කියන්නේ? That is there, that is true. Nobody, uh, the පිරිහෙනවයි කියලා කියන්නේ ධානයට සමවැළ ගන්න බැරි වෙනවා. නමුත් ඒ කියන වෙලාවේ ධානය නෙවෙයි පුද්ගලයාට ඒ පුද්ගලයා ඒ කරගෙන ඉන්න වෙලාවේදී කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, තීන මිද්‍යක් වගේ දෙයක් තදබල විදියට වැඩනොත් එයාගේ ධානයට සමවදින්න පුළුවන් ගැතිය නැති වෙනවා. සාමාන්‍ය ජීවිතේ. එහෙම ඉන්නකොට ඒ වගේ ඉන්නේ නිතරම හරීම මේ බලාපොරොත්තු සොම්මිච්ච තත්ත්වක මෙතෙක් කල් මට ධානය තිබුණ දැන් නැහැ කියලා. නමුත් ඒක ඒ සාමාන්‍ය ජීවිත සත්‍යක් මිසක ධ්‍යානෙ ඉඳද්දි පිරුණම් පානවා හෝ මරනවා කියන සත්‍යක් නෑ. ධ්‍යානෙ පිරෙන්නේ නැතුව දැන් කියනවා චිලසෝතාපන්න තත්ත්වයටපත් වෙලා හිත වැටෙන්නේ නැතුව හිටියොත් අපාගත වෙන්නේ නෑ කියනවා. නමුත් හිත පිරිවුනොත් අපාගත වෙනවා. නමුත් මේ මරණ වෙලාවේදී ඒ සමාධි ඉහළ මට්ටමේ තියෙනවා කියලා නෑ. ඒකට සාමාන්‍ය හැඟීමක් තියෙනවා මගේ ධ්‍යානෙ පිරීලා නෑ කියන විශ්වාසය තියෙනවා. නැත්නම් මම මේ චුල්ලසෝතපන්න තත්ත්වයටපත් වෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් අර සම්බදා ටික වාස්ගේ කතාවේ තියෙන්නේ සලක්ෂණ වේදයට හිතපත් වෙලා තිබුණා ඒක ආරස්සරලා තියෙනවා. දැන් මේ වෙලාවේ හිත සමවැදිලා නැහැ ඒක. ඒ කියන්නේ මම මගේ බැංකුවේ මෙච්චර තියෙනවා කියලා දන්නවා. ඒක පිළිහිලා නැහැ. එතකම් මගේ විශ්වාසයක් තියෙනවා. නමුත් ඒ සල්ලි මගේ අතේ නැහැ දැන්. බැංකුවේ මම මේ තියෙනවා. මේ ටැම්පටුවේ තියෙනවා. ඒ වගේ එකක් තමයි කරන්නේ. ඒක සමාධිය අපෝ වහතුහම එන සිතිලන් තමයි ඉන්නේ කියන්නේ. කියන්නේ ඇත්තටම සමාධියෙන් ගොඩාවත් ගොඩ වෙලාවක් යනකම් සමාධි හිතක මේ ආනිසංස තියෙනවා. ඒ නිවර්ම ඉන්නේ නැහැ ඉක්මනට. හදිස්සියේ අකරතබ්බයක් නම ඒ නිසා එවැනි හිතක හිටියත් Taman දන්නවා මම ධ්‍යානෙ නැති වුණාට ධ්‍යාන පිළිහිලා නැහැ. ඉන්නවා කියලා. එතකොට නම් පැහැදිලිවම ඔය කියන මුදුන් පාවචර අඩු පාවචර බ්‍රහ්ම ලෝක වලට සම්බන්ධතාවය ඇති වෙනවා. නමුත් ඒ වගේම ධ්‍යානෙ නැගිටපු ගමන් නොවුණත් ධ්‍යානෙකින් බෙදීලා නැහැ කියන විශ්වාසය තියෙනවා නම් ඒකෙන් තමයි අපි ඊගාව ප්‍රතිසන්දියට පාරකපේ. සමහරවිට ඒකේ අනුපාදයෙන් පාවචර බ්‍රහ්ම ලෝක වල ඉඳලා ඉඳලා මුලට අකින් බෑ. එතකොට ආයෙත් තේරෙයි ඉපදෙනවා නම් ඉපදෙනකොට කුල් තත්ත්වෙන් ඉපදෙන්න කියන්න බැහැ. චීන පින් ඔක්කොම ඉවරෙච්ච නිසා ඊගාටන බලවත්ම අකුසල කර්ම යනවා තමයි ආයතන. හරිට ඉන්නකම් ඔක්කොම එරියත් එක්කත් ගන්න ඔක්කොම. මේ වගේ ගැල් ගැඩ විල්ලෙක් වෙලා ඉපදින්නත් ඉඩ තියෙනවා කියන්නේ. ඒ ඒ ආයතන අසුචනහන් ප්‍රේමාර එහෙම සමන්ත ඕන වෙලාවට ආයෙ යන්න මම ලෝකේ යන්න ශක්තියක් නෑ. ඒකද කියනවා මේ භ්‍රම ලෝකවල සහ දේව ලෝකේ ඉන්න කට්ටිය සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන ගව් තුනකට කිට් වෙන්නේ නැහැ කියලා ගඳයි කියනවා. මනස ලෝකේ තරම්ම පිළිකුල් කියලා ඒගොල්ලන්. මොකද මේ ඒ ලෝකවල මේ එහෙම කබලිකාර ආහාර ගැනීමක් නැහැ. අඩු විවේකයෙන් ඉන්නේ. දැන් අපිට අවස්ථාවක් දුන්නොත් අපි හිරගෙදෙට යනවට වැඩිය අපි කැමති වෙන කානිවල් එකට යන්නේ. හිරගෙදෙට යනවා කියලා කියන එක නොකියම් බැරිණක් නැහැ දායක කියනවා නෑ යනවා මිසක්. ඒ වගේ අවස්ථාවක් දුන්න සාමාන්‍ය දෙවි කෙනෙක් මනුස්ස ලෝකෙ දිහා බලනවා. බ්‍රහ්මෙක් මනුස්ස ලෝකෙ බලනවා කියලා කියන්නේ ධානයක ඉන්න කෙනෙක් ධානයෙන් ගැලවෙන්න උත්සාහ කරනවා වගේ. ධානයක ඉන්න කෙනෙක් කැමති නෑ ඒකෙන් සාමාන්‍ය සද්ද රූප ගන්ධ රස වලට යන්න. ඒක බ්‍රහ්ම ලෝකෙ ඉන්න කෙනෙක් ඒ ආයත්මේ දේවල් අහන්න දකින්න යනවා කියලා කියන්නේ ධානය පැත්තෙන් පිරියනවා. ඉතින් සුවිශේෂී අවස්ථාවක මිසක් නැත්නම් මේවත් බලන්නේ නෑ. දිවි ලෝකෙට ගියාකෝ එච්චර වටින අවස්ථාවක් තියදී ආයෙත් මේ ಗುಣ දිහා බලන්නේ නැහැ. මොකද එකක් තියෙනවා අර ධම්ම රත කියලා මම මේ සූත්‍රෙත් මතක තියන්න නමුත් වෙන සූත්‍රයක් ඒක මට මතක නෑ නම. ධම්ම රත කියලා කියනවා ඒකට. ඒක දෙවි කෙනෙක් ඒක මනෝ දැන් ස්වාමීන් වහන්සේ තමයි පැවිදි වෙලා කාටද කඩ බල විදිහට ગેස්ට්‍රයිටිස් තියෙනවා. බඩ දනවා කිව්වහම මොන විදිහවත් ඉන්නේ නැහැ. ඉතින් ඒ වුණාට දිගටම මයින්ඩ්ෆුලි. ඉතින් සක්මනේ ආරම්භන ආලම්බන රජු එල්ලිලා රෙදිලා ඉන්න වැලක් වගේ ඒකෙල්ලිලා සක්මන් කරනවා. මේක මේ බඩ කපනවා තරමට ඒ ගෑය එහෙම හිතාගත්තේ දැන් කොහොම කෙරුවක් අතේ වේදනාවක් තියෙනවා. හොඳම වැඩේ තමයි මේකට හිත යොදාගෙන ඉන්නේ කියලා සක්මන් කරගෙන ඉන්නකොට මේ වේදනාව අධික බව නිසා මැරෙනවා. සමහත් ඒගේ හිත නිතරම තියෙන්නේ සතියම නිසා අර ශාරීරිය මෙව වෙනවා දන්නේ නැහැ. ඊගේ ලෝකෙ කියලා උපදිනවා. ඉපදෙනකොට යාළ පේන මොකද්ද වෙනස් උනායි කියලා හිතනවලු මේ මරන්නේ හිටියේ සෙනඟක් ඇවිල්ලා ඉන්නවා දානි හරි අරගෙන මොකක් හරි කලබගැනියක් වෙන්නද කියලා එයා විදහාට මින් බලාගෙන අර ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. ඒකෝට දිව්‍යාංගනාව දැනගන්නවා මෙයා මේ තාම සිවුරර මේකේ තියෙන අර සිවුර එකක් තියෙනවා. එයාගේ සිවුර අරපු ගමන් මේ ඉන්නේ කියලා විශාල කණ්ණාඩියක් ගෙනල්ලා අල්ලනවලු ඇඟ මුළු ඇඟම වෙනසයි සිදුවේ. ඒකට බලනකොට එයා දැක්කු සම්පූර්ණ දෙවියන් වල සැරසිලා ඊට පස්සේ බලු මේ තියෙන විශාල විමානයේ ඔබතුමා වෙනින් තියෙන මේකට ගිහිල්ලා අත තියන්න තිබ්බ ගමන් ඒකට අයිතිය වෙනවා. මේ ඔක්කොම දිව්‍යාංගනාව මේ තූර්ය භාණ්ඩ ඔක්කොම ඔබතුමාගේ මේ කරපු පිනට හම්බෙච්චි විමාන එහෙම නැත්නම් ආනිසංස කියලා. එතකොටම අර දෙයයන් හිඳාඩි දානවා. දැන් මේකට අත තිබ්බ ගමන් අහු වෙනවනේ. දැන් මේ 500ක් විතර දිව්‍යාංගනාව මේ පැත්තෙන් බෑන්චු. ඉතින් අහු වෙනවා කියලා පුදුම බයක් ඇතිව සංවේගයක් පහළ වෙනවා. සංවේගයක් පහළ අදිස්ථාන කරගන්නවා මේකට අත තියන්නේ නැහැ මේක එකටවත් හිතින් ඉවසන්නේ නැහැ කියලා. එතකොටම කල්පනා කරනවලු මට දැන් තියෙන්නේ මේ වැලු බැල්මට මේ දේවාත්මයක් ලැබිලා තියෙන්නේ. එහෙමනම් මට හිතුව දෙයක් කරන්න බුණා. කියලා සර්වඥාන්සේ කොහෙද ඉන්නේ කියලා කල්පනා කරනවා. එතකොට සර්වඥාන්සේ දේශනා කරනවා. නැත්නම් අරගොල්ලන් කියනවා මේ මම කරෝ පිනක ආවිපාක ආනිසංස වශයෙන් නිවි ලෝකයේ ආයෙ නිසා මම සර්වඥාසි වැඳලා ඉන්නේ. ඒතර දේවතාවිය දෙයේම එයා වෙනුවෙන් ඉන්න පාද පරිචාරිකාවනේ. අරත් එක්කම මේ අනාස්වාදකම් කරනවා. ගිහින් සර්වඥාසික වැඳලා ඉන්න සංසමාව ගලවගන්නේ. මම යද්ද අමාරු වැඩෙන් දැන් මේකට ගිහිල්ලා මේක අහුවෙච්ච ගමන් කොච්චර දුර ආවුස ඒකේ ආයෙ මට එන්න බෑ. ඒ නිසාම ආව ගලවගන්නේ. ඒක සර්වඥාන්සේ ඔය මේ ධර්ම රත කියලා සූත්‍රයක් සාකච්ඡා කරන දේශනා කරනවා. ඊට පස්සේ කියනවා මේ ධර්ම රතයක් කියලා එකක් තියෙනවා. ඒක නිස්සද්ද රතයක් නිවනටමයි යොමු වෙලා තියෙන්නේ. මනස සතියෙන් තමයි යදින්නේ. ඇඳි දෙක තමයි මේ බයලජ්‍ය දෙක පිටිපස්සට හේතු වෙන ඇඳ තමයි වීර්ය. ඒ රතේට නැග්ගට පස්සේ නිවනට තමයි යන්නේ. කියලා ඒ බණ කියනකොට ඒ සර්වචනාංශ වැඩ ඉන්න කුටියේ ඉස්සරහදී ඒක රහත් වෙනවා. ඉතින් ඊට පස්සේ අර දේවතාවයන්ට දිව්‍යාංගනාවන්ට කාරණා වැටෙනවා මේ ස්වාමීන් වහන්සේ අර වස්තුවට අයිතිවාසිකම පිටින් ඉවසන් නැතුව දෙවියෝ බුදුහාමුදුරට ආව නිසා ඒ ඒ ට්‍රැප් එකට අහුවෙන්න ඉස්සලා නිවන් දැකන ඉතින් chance එකක් ගන්නවා එතෙන්දි වෙනවා දේවයන් කායක තමයි ඉන්න බව දැනගත්තාම ඕනනම් ආපහු මනස ලෝකෙට යන්න පුළුවන්කම බුද්ධ ඉන්නවා. ගියාට පස්සේ තේරෙයි. දැන් උගදෙන පිටට ගිය කට්ටිය දැන් ලංකාවට එනවා ඒක. ඇමරිකාවට ගියාට පස්සේ කිව්වා වැඩක් නැහැ සාංශ මේක ඉඳලා කීප දෙනෙක් ඉන්නවා එහෙ ඉන්නවනම් දරුවා හදන්න එකක්. එහෙම නැත්නම් ආය ලංකාවට එන්න හැබැයි. ඕස්ට්‍රේලියාවට කීප දෙනෙක් හම්බුණා මේ පේන තියෙන දේවල් සහ මේ අනිශ්චිතතාවයන් යටතේදී කොතට දෙල්ලට තම්බන ගාලා ගහක් වට මැරෙන එක හොඳයි ලංකාවේ කියලා. ඉතින් ඒ අවුරුද්දේ කාපලියක වෙනසක් තියෙනවා. අපි ගිහිල්ලා මේක නම් කත්තේ අපි ගිහිල්ලා කතරගම දෙයයන්ව පළතුරු වට්ටියක් කියලා අහන්නේ දෙය හඳුන්නේ මාව බේරගන්න කියනකොට දෙයයන් මොන තරම් විලිලැච්චයිද නැත්නේ. පිළිගද මේ අක්කුණ්ඩ වෙලා තියෙන දෙයක් දැන් මම ඉන්නේ කොයි වෙලාවේ මනුස්ස ලෝකේ යන්නද කියලා. මේ අක්කු මනුස්ස ලෝකේ ඉඳගෙන මට පූජාවට දීලා කියනවා මට කාර් එකක් කරන් දෙන්න. මට රස්සාවක් කරන් දෙන්න. මට පිටරට යන්න හදලා දෙන්න කියලා. ඉතින් දෙයියන්ට මොන තරම් විලජ්ජා හිතනවද කියලා මට හිතෙනවා. පංචිල් පදවා රකින්න ගියන්ට සක්‍ර දෙවියන්ද වදිනවලු. මේ කරන ආශ්චර්යයට. ඉතින් ඒ කියන පංචිල් පදවා රකින්න මනස සක්‍ර දෙවියන්ද පහම්පත් වුණා හරිත් කොහොමද? දෙයයන් විනිලජ්ජ නැතු වෙනවනේ මේ මනුස්සයන් වෙන දේ හිත වට ගත්තට පස්සේ කොච්චර පිරියනවද කියලා. නිසා සර්වඥාන්සේ දිවි ලෝකේ කියලා <clears throat> දිවි ලෝකේ මනුස්සයන් දිවි ලෝකේ කියලා පෙන්නලා තියෙන මනුස්ස ලෝක. දෙයයන් කියන්නේ සුගතිය කියන්නේ මනුස්ස ලෝකේ මේක ඕන දෙයක් කරන්න පුළුවන්. කැප විඳින්න පුළුවන් දුක් විඳින්න පුළුවන් භාවනා පටන් ගන්න පුළුවන් බුදුන් දකින්න පුළුවන් ඕන දෙයක්. හරිකට ගියාට පස්සේ දැන් ඒ දහපු ට්‍රක් එකේ ඉන්නවා. නැතිසං ආත්මය යම් කිසි සහජාතික රුක්තුවේ ඒකේ නාබෝ සම්මාන්තර ගතියට කොට වෙන ඒ වගේ ඒ දිවි ලෝකේ ඒ කුසලයට ට්‍රැප් වෙනවා මෙහෙන් අරගෙන ගියොත් මේ මයින් මේ සතිය හරි මොනවා හරි වගේ වටිනා ගුණයක් ධානයක් හරි කසින භාවනාවක් හරි මොකක් හරි ඒ ගිහිල්ලා දිනු කරගන්න පුළුවන්. මේක හොදාකට ඒ පටන් ගන්න බෑ වැඩක්. හැමදාම සැනකෙලි තියෙනවා. ඒ නිසා පටන් ගන්න බෑ. මේ පටන් ගත්ත කෙනෙකුට ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් මේක තමයි නියම වේදිකාව. වැඩ පටන් අරගන්න තියෙන හොඳම තැන නිසා මේකට මඟුල් සක්වල කියලා කියන්නේ. මේ හැම තැනටම ඔපචුනිටිස් වැඩි. මනුස්ස ලෝකේ උක්ක් ඔපචුනිටිස් තියෙනවා. ඒ ජීවි ලෝකේ, තිරිසන් ලෝකේ, මේ මේ ප්‍රේත ලෝකේ අපායේ ඉන්නේ ඉන්නේ ඉන්නේ හරියම ස්ට්‍රීම් ලයින් වෙලා තියෙන ඒ ටික විතරක්. ඉන් එහාට කරන්න බෑ. ඈ දැන් අදට ජීරෝ ගමන කියන්නේ නැහැ. කාර්යවල විනාශන හැම වෙලෙම මොකක් හරි කාර්යයක් නෙවෙයි. ආනියක් විදිහට අදාළ කුසලයේ තියෙනවා. අදාළ කුසලයෙන් දැක දකින්න තියෙන ප්‍රාර්ථනා පන්නේ නකෝපනේ සම්බික්කවේ ඉච්ඡේපත්තබ්බන් කියලා කියනවා. මහන්නේ කැමැත්ත පරිදි කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒකට අදාළ යවේ කුසල ශක්තිය තියෙනවා. කුසල ශක්තිය තිබිලා ඒ කුසලයට අදාළ ආදිස්ථානය කරන්න ඕනේ. දත පහක් විතර කුසල් කරලා රුපියල් ලක්ෂක විතර අදිස්ථාන කරුවට හරියන්නේ නැහැ. මත පහට ගැලපෙන දෙයක් ගන්න ඕනේ. සම්මත දැන් ඥානක්ෂම කියන්නේ ඒක දැන් සාහනයක් ලැබලා තියෙනකොට ප්‍රශ්නකෝ කියන්නේ නැති. නැත්නම් ඒකකොට ප්‍රාර්ථනා කරනකොට මට කියන්නේ මට ප්‍රශ්නෙක ප්‍රාර්ථනා කරන චිත්තක්ෂණේ මයින්ඩ්ෆුල් වෙනවනම් ඔයිට වැඩිය හොඳයි. ප්‍රාර්ථනා කරනවා කියන්නේ මයින්ඩ්ෆුල් පැනලන්නේ off the off the track නේ. එක චිත්තක්ෂණයක් ඇති වැඩේට. මේවා ප්‍රාර්ථනා කරමින් ඉන්නකොටදී මට මේ තියෙන දේ මොකක්ද බෑ තියෙන தত্ত্বය මොකක්ද කියලා දැනගන්න හම්බ වෙනවා නේද ඒක කර්මානුකූපව ධර්මානුකූපව චෛත්‍යික ධර්ම හැටියට වැඩි වෙයි අපි මොකටද මේ මේ ඇඟිලි ගහන්න යන්නේ ඇයි මොකටද අපි මේ ෆෝකින් ෆින්ගර්ස් කිසියම් ප්‍රාර්ථනාවක් කියලා කියන්නේ සංස්කාරයක් ප්‍රාර්ථනා කියලා කියන්නේ හැඩ ගැසිල්ලක් මොකක්ද නැතුව ධර්මයක් කර්මයක් තියෙනකොට වැඩ වෙයි ආය අපි ඉතින් ළමයි මොකද බලන්නේ මොකද බලන්නේ කියන්නේ නැහැ බණ්ඩි ස්වාමීන් වහන්සේ මේ බුරුම ස්වාමීන් වහන්සේ ඇමරිකාවට ගිහිල්ලා රිට්‍රීට් එකක් කරලා තිනේ රිට්‍රීට් එක කරනකොට <clears throat> මේ ඇමරිකන් කට්ටිය කවදාවත් කර්මේශා කර්මඵල පිළිගන්නේත් නැහැ පුරුදුපත්ති පිළිගන්නේත් නැහැ නමුත් මේ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා මේ ඒ කට්ටියට තේරෙන තරම් කියලා තියෙනවා මම මේ මෙව්ව උගන්නන්න නෙවෙයි ආවේ මම ආවේ සත්පට්ඨාන ඉන්න නිසා සතිය කරන්නේ හැබැයි මේකට ඕගොල්ලෝ මේ මම මම කියන දේශනය කරන ටිකට පිළිගන්න කරපු දෙයට ප්‍රතිඵල හම්බ වෙනවා කර දෙය කළ කර දෙය පල පල ලැබන ආත්මෙම මේ ආත්මෙදි බොහොම පටු කල්පනාව කර්මේස කර්මඵලයි කියලා කියනවා. කිසිම හොඳට හේතු ගන්නලා දුන්නලු උද්ධාගමේ විදිහට මිනිසෙකුට ඥානය මෝරන්නේ අවුරුදු 40 පැන්නට පස්සේ තමයි ඥාන දශකයේ කියන්නේ. ඒ ඥාන දශකයේ ආවට පස්සේ තමයි මිනිසෙකුට මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. නිකන් තරුණ වයසේදී සැපසෙවීමම නෙවෙන්නේ. ඉතින් 60 පැන්නට පස්සෙත් ඉතින් ඉතින් අනියන්චන් කියගෙන ඉන්නවා. 40 වෙනකොට ඔහු ප්‍රයිමේට් එක. ක්‍රිස්තියන් සයිකොලොජි කියන්නේ you are reborn psychologically reborn at 40 කියලා. ඉතින් මේ දෙකම දිවට පස්සේ එක මිනිස්සේ ප්‍රාර්ථනාවක් කරාලු. ස්වාමීන් වහන්සේ අපි දැන් දවස් හතක් භාවනා කරමුද දැන් පින් තියෙනවනේ. දැන් මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ කියන විදිහට දැන් මනුස්සාත්මයෙන් ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රඥාවක දිවිලෝක පිටරලෝක බෑ. ඒ වගේම දැන් ඔය කියන විදිහට බලනකොට මම ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මෙත් මිනිස්සෙක්ව 40 පැනලා ඉපදේවා. මොකද ඇමරිකාව කියලාකට 40 වෙනකොට වැඩි කරන්නේ. කෙලිම ඥාන දශකයට උපදීවාට හැම තැනම සාධුව කතාව කියනවා. ඒකට කොච්චර හොඳ කර්මේ සහ කර්මඵලයයි මේ ඥානේ ඉන්ද්‍රයන් මොහු කිරීමයි තේරෙනවා කියනවා. මම 40 වෙනකොට බලන්න අපි 40 වෙනකන් ගත කරපු ඇත්ත දන්නවා. අපි කොච්චර වල්නරබල්ද කියන්නේ. කාමයට, ද්වේෂයට, අනුන්ගේ ලක්වීම වලට අනුව ලක්කරනද හතලිය පැනනට පස්සේ තමයි මනුස්සයාට තේරෙන්නේ යන්නේ කෙල් ගහ ගන්නද බෝල් ගහ ගන්නද කියලා. එතකන් නැහැ. ඥාන දශකයට එන්නේ නැහැ. ඉතින් එතකන් තියෙන්නේ මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, යොබ්බන දශකය. ඒ ක්‍රීඩාව සඳහාම ටීනේජ් එක දෙනවා. ඊට පස්සේ වර්ණවත් කරගන්න හැද උපමට්ටම් කරේ ඒක කාටවත් දෝෂයක් නෙවෙයි ඇති. ඉස්සේ ඉඳලා 30 වෙනකන් ඉතින් කන්නාඩි ඉස්සරහා තමයි ඉන්නේ. අර කැල්ල මේ කැල්ල උපදානවා අනම්මන. ඊට පස්සේ ඔන්න යනවා විවාහ ජීවිතේ. ඊට පස්සේ 40 වෙනකොට බබා හම්බ වෙනකොට තමයි අන්න තේරෙන පටන් අරගන්නේ මේ මොකද මේ වෙන්නේ. ඉතින් මේක අපි හැම ජීවිතේම කරා නමුත් අපිට ඒකෙන් කවදාවත් රිෆ්ලෙක්ෂන් එකක් ආයේ නැහැ. අර බුදු කෙනෙක් වගේ කණ්ණාඩියකින් පෙන්වන්නේ නැත්නම් පෙන්නුවත් ඒක ඒ පර්ස්පෙක්ටිව් එක හැමෝටම එන්නේ ඒ එන්නේ අර අර වගේ මිනිස්සුන්ට ඇමරිකන් කාර්යයන්ගේ මොච්චරයි වෙන්නේ නැති ඇමරිකන් කාර්යයකට හිටියේ ඒ ප්‍රශ්නේ එහෙමවත් කියන්නේ නෑ. උන් අනිත් ඔක්කොම බුද්ධිසම් බලන්නේ බිස්නස් බුද්ධිසම්. ඒ මොනවා ඒ ආවා මේ සමාජයේ කවුරුත් කැදලා තියෙන යෝගාවකියන්ගේ මේක ඒක කරන්න හදනවාලු බඩ. දරුවන්ටත් බෑ දෙමාපියන්ටත් බෑ. මොකටවත් බෑ ඒක නිසා ඉලෙක්ට්‍රෝන කියලා තිබුණා. මේක මිනිස්සයා කියන්නේ විශාල මනුස්ස සමාජය කියන්නේ විශාල යන්ත්‍රයක්. ඒ යන්ත්‍ර ස්පීඩ් එක එක මිනිසෙකුට තීන්දුව කරන්න බෑ. මිනිස්සෙක් කියලා කියන්නේ විශාල යන්ත්‍රේ කැරකෙන දැතිරෝධක දැක්ටක් විතරයි. ඌට තියෙන්නේ බර අල්ලනකොට බර අල්ලලා කරබන හිරවක්. ඒ ටික එනකොට බරහැල්ලුවේ නැත්නම් දැත්ත කඩලා යනවා. මොකද තඩබල wheels ගොඩක් වැඩ කරන්නේ. You are just a cog in the cogwheel of the whole machine of human society. ඉතින් අපි හිතන අපි පොරක් කියලා. පුළුවන් නම් බලන්න ඕනේ කරකෙලිනකොට දැත්ත අල්ලන්නේ නැතුව ඉන්න බලන්න බෙල්ල ගහනවා. ඒ දැත්ත අල්ලනකොට දාස ගතියක්, වාල් ගතියක්, බත් බැලකමක් මිස කිසිම නම්බුවක් එතන නැහැ. පුළුවන් නම් නොකර ඉන්න පුළුවන් නම් එන්නේ තමයි තේරෙන්නේ කරන්නේ. ඒක කරන්න බෑ. ඉතින් දෙනකොට ඒ බර අල්ලන්න ඕනේ. අල්ලලා ඉතින් කරපො පව් වල හැටියට මේක උනා කියලා ඉන්නවා මිස. ඒක නම්බුවක් කරගන්නත් එපා, අනම්බුවක් කරගන්නත් එපා. මේක තේරෙනකොට අපිට තේරෙන්නේ මේ විශාල යන්ත්‍රය අපිට වෙනස් කරන්න. වෙනස් කරන්න ගියොත් වෙන්නේ අපි බෙල්ල ගහලා යන එක තමයි. දැනගෙන මේ කරන්නේ කැඹිරිල්ලක් බව, දැනගෙන මේ කියන්නේ පැහිඳිල්ලක් බව, දැනගෙන මේ කියන්නේ දාඨකමක් බව, බද්දලකමක් කියලා දැනගත්තට ඒක නින්දාවක් නෙවෙයි. ඒක ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. බයි එන්නම් අපි සෞඛ්‍ය සමය කියන උපකල්පනය මත ඉඳගෙන සෞඛ්‍ය කටයුතු නිමාකීමක් වශයෙන් පේන පේන දෙනාට පින්පමනේ ඥාතියින් පින්පමනේ සහ අපාපගේ ප්‍රමාර්ථ මතක් කර ගැනීමෙන් සහ විදු කර ගැනීමේ ගාථා සජ්ජායනා කරලා සෞඛ්‍ය කටයුතු නිමාකීම කියලා මම යෝජනා කරනවා